ගෞරවනීය මහා ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ මේ 62 වෙනි භාවනා වැඩමුළුවේ ධර්ම දේශනා මාලාවේ පළවෙනි ධර්ම දේශනාව ආරම්භ කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා සීලමු දෙනා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් සාදුකාරය පාත්වමු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 සම්මුඛා පටිග්ගහිතං ශුඤ්ඤතා විහෙරයානන්ද ඒතරහි බහුලං විහෙරාමි තීති ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ වැඩමුළුවකට භාවනා වැඩමුළුවකට සම්බන්ධ වෙන හැම අවස්ථාවකදීම යෝගාවචරයන් වශයෙන් අපි ශක්ති ප්‍රමාණෙන් අපි පරිපූර්ණ වෙච්ච නැති මුහුකුරවාගත්තේ නැති ඒ චේතෝ විමුක්තිය නැත්නම් පඤ්ඤා විමුක්තිය සම්පූර්ණ කර ගැනීම සඳහා මුහුකුරවා ගැනීම සඳහා ශක්ති ප්‍රමාණෙන් අනුග්‍රහ කිරීමටයි මේ භාවනා මධ්‍යස්ථානයක් වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකෙදී ඒ අනුග්‍රහිතයත් අපි gedara dore ජීවිතයේ ඒ ගිහි සැප සම්බන්ධ තියෙන අනුග්‍රහිතයත් අතර සෑහෙන වෙනසක් තියෙනවා. ඒ නිසා සරුවචන් වහන්සේ භාවනා ජීවිතයකට දක්විය යුතු අනුග්‍රහිතය පිළිබඳව විශේෂයෙන් අපිට මතක් කරලා දීලා තියෙනවා. ඒක අපි අර ගිහි ගෙදර සාමාන්‍ය ලෝකයේ ඉඳගෙනත් කාරණාවට සාපේක්ෂව මේවා දැන ඉගෙනගෙන ඒවට හැකි බමනින් උරදීලායේදී කටයුතු කිරීම තමයි අපි මේ ධර්මානුකූල වැඩපිළිවෙලක් එහෙම නැත්නම් ශාසන අලංකාරයක් කියලා කියන්නේ. ඒ විදිහට මෝහකරවා ගත්තේ නැති චේතෝ විමුක්තියක් ප්‍රඥා විමුක්තියක් මෝහකරවා ගැනීම සඳහා අංග සම්පූර්ණ කර ගැනීම සඳහා දැක්විය යුතු අනුග්‍රහ පහක් ਸਰවචනංශී අනුග්‍රහිත සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඒක ਸਰවඥ දේශිත සූත්‍ර පිටකයේ අංගුත්තර නිකාය පංචක නිපාතේ සඳහන් වෙලා තියෙනවා අනුග්‍රහිත සූත්‍රය කියලා. ඒකෙදී ඒ කාරණාට විතරක් අපි හිත යෙදුවොත් ਸਰුවත්‍යංශය සඳහන් කළ තියෙනවා තමන්ගේ ආධ්‍යාත්ම ජීවිතයේ අංග සම්පූර්ණත්වයේ සඳහා සුතානුග්‍රහිතය සීලානුග්‍රහිතය සුතානුග්‍රහිතය සාකච්ඡානුග්‍රහිතය සමත අනුග්‍රහිතය සහ විපස්සනානුග්‍රහිතය කියලා අනුග්‍රහ පහක් යෝගාවචරය වග බලා ගන්නවා ඉතින් ඒක සඳහා අපි භවනා වැඩමුළුවකට මුළු දෙනකොට මුලින්ම සීලයක පිළිපදිනවා. ඒ සීලය සාමාන්‍යයෙන් අපි වෙනදක් කරන එකට වැඩිය ටිකක් අදි සීලයක් අලුත් එකක් බරපතල විචිත ගත්තාම අපි එතනින් හිත ටිකක් අලුත් කරගන්නවා. අපි මේ සීලයක සමාදන් වෙලා ගිහි සපක් නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ අපි විශේෂයක් සඳහා සීලානුගහිත ගන්නවා. ඊගාට සුතානුග්‍රහිතය කියලා කියන්නේ මේ කරගෙන යන වැඩේට නිතරම අවශ්‍ය කරන ධර්ම කරුණු අඩුපාඩුවකින් තොරව සපයන්නත් ඕනේ. ඒ වාගේම අනවශ්‍ය කරුණු අදාළ නැති කරුණු නොසපයන්නත් අග බලා ගන්න ඕනේ. එනිසා මේ භාවනාවේදී දක්වන මේ ධර්ම කාරණා හැම වෙලාවෙම ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරනවා මිසක්කා නිකම් ගොඩ ගහගෙන මේ ආඩම්බරයට තියාගන්න දේවල් නෙවෙයි. සුතානුගායිතේදී භාවනාවට ගැලපෙන ධර්ම කොටාශයක් තමයි අපි ඉදිරිපත් කරන්න ඕනේ. ඊට පස්සේ සාකච්ඡානුගායිතේ කියලා එකක් තියෙනවා. සාකච්ඡානුගායිතේ කියන එක පසු කාලීනව අපේ සම්ප්‍රදායේ කමඨාන් සුද්ධ කිරීම කියන ලස්සන වචනෙන් ඉදිරිපත් කරන්නේ ඒ යෝගාවචරයෝ දන්න කියන කෙනෙක් එක්ක තමන් කරගෙන යන වැඩපිළිවෙල වෙදෙකුට ලෙඩෙක් ගුණාගුණ කියන්නසේ මෙන්න මෙහෙම මේ බෙහෙත බිව්වට පස්සේ මට මෙහෙමයි කියලා ඒ ගුණාගුණ සාකච්ඡා කිරීමක් සාකච්ඡානුගහිතය කියලා පොතේ තියෙන්නේ ඒක කමඨාන් සුද්ධ කිරිල කියලා අපි අරන්නේ භාෂාවේ කියන්නේ. ඒ අතරමැද ඒ කෙනා පරියංක වාසයෙන්, ශක්මන් වාසයෙන් හැකිතාක් සමතය සමත භාවනාව කරනවා. ඒක අපි කියනවා හිත ඒකාග්‍ර කරගන්නවා. ඒකෝදි භාවයටපත් කරන්න පුළුවන් දේවල් අඩුම කැඩම සකස් කරනවා. ඉතින් භාවනා මධ්‍යස්ථානකදී අපි ගොඩක් උත්සාහ කරනවා. අන්න එවැනි කරුණු වලට සැපාය පරිසරයක් ඒ වාතාවරණයක් බොහෝ වැඩ බොහෝ වගකීම් වලින් අයින් වෙලා අපි සමතේට ගැළපෙන ක්‍රියාකාරකම් කරමින් රූප කර්මස්ථානක හිත පවත්නවා ඊට පස්සේ විපස්සනා අනුග්‍රහයේදී ඒ වැඩේට ඉස්සරහට යන ගමනට නැත්නම් ඇත්ත ඇති හැටි දැකීමට අවශ්‍ය නැති මෙතෙක් කරපින්නගෙන ආපු හනමිටි ටික බිම තබනවා බිම තබලා වැඩේට ඕන ටික විතරක් අඩු කරනවා ඒක සාමාන්‍යයෙන් පසුකාලීන ආචාර්යවරු පෙන්ලා තියෙන්නේ ගොවියා තමන්ම වඩන ලද භෝගයේ එහෙම නැත්නම් පැලෑටිවල අනවශ්‍ය අතු ඉවත් කරලා කප්පාදු කරනවා. ගොවියම වඩාගත්ත, තනාගත්ත, ඒ ගහේ තියෙන කොළ වෙච්ච කොටස්, මකුල්දල් පැඩිච්ච කොටස්, දිරච්ච කොටස් අයින් කරලා හොඳට කඳට අවුව වැටෙන්න උලන් වදින්න මල් පහල ගන්න නතු ඉදරක් ඉදිරි කරලා අත්‍යව කපන. අන්නේ විදිහේ වැඩ කටයුත්තක් තමයි අපි මේ භාවනා කරන කාලෙදි කෙරෙන්නේ. ඉතින් මේ පැයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ සුතානුග්‍රහිතය කියන එකයි ඉස්මතු කරගන්න. සාරුවච්චන් වහන්සේ විසින් දේශිත ධර්ම කොටාස නිතරම ඒ හිතට ලං කරලා තියෙනවා. ඒක ගොවි පොළේදී කරන වැඩවලට බලන්නේ හේන් ගොවියක් ගොවිතැනක් කරන මිනිස්සෙක් කැලේට ගිනිලාලා දර පොඩි අතු පිච්චුනාට පස්සේ මහ කොටන් ඔක්කොම අයින් කරලා ඒවෙන් දඬුවට බැඳලා දඬුවට සාමාන්‍ය සීල අනුගහිත වශයෙන් කියනවා. වල් සත්තු ඇතුළට එන්නේ නැති වෙන්න දඬුවට ගහලා ඊට පස්සේ පැල ඇටි භෝග වපුරලා ඒ හේනේ කන්දැත්තේ සාමාන්‍ය වර්ෂා පොළොවට වර්ෂා ජලයට අහුවෙන්නේ නැති නැත්නම් අහුණාට වියලියන පැලවලට පාවුලේ හදාගත්ත කුඹුර ලිඳකින් අවශ්‍ය පැලවලට වතුර ගෙනත් දාන්න. ඒකට පැලවලට වතුර දැමිල්ල වගේ තමයි සුතානුග්‍රහිතේ. ඉතින් ඒකෙදී අර බුරුම ස්වාමින් වහන්සේ මේකෙදී මතක් කරනවා තනි පොළවක නම් පාවුලේ නම් වතුර වැඩි වෙලා ගිල්ම කෑවොත් මුල් කුණු වෙනවා. උනාට වැඩි දේවල් අහන්න ගිහිල්ලා අනවශ්‍ය දේවල් මේ භාවනා කරන කෙනාට අදාළ නැති දේවල් ඔළුවේ දාගන්න ගියාම ඒක මේ වතුර වැඩි වෙලා පාංශු ජල ප්‍රමාණය ඉහළ ගිහිල්ලා මුල් ජලයෙන් යට වෙලා මුල් කුණු වෙනවා වගේ අන්තිමට දුගංග හැමරලා යනවා. හොයා ගන්න බෑ උඩ පැත්තේ. මොකද උනේ කියලා උනට වැඩි වතුර දානවා. ඒ නිසා ඒ දාන වතුර ගොවියට හැංගීමක් තියෙන්න ඕනේ. පෙනෙන්නේ නැති වුණාට අනවශ්‍ය විදියට පාංශු ජල මට්ටම උඩට එන්නේ නැති වෙන විදියට කන්දැත්තේ අවශ්‍ය තැන් විතරක් වතුර දානවා වගේ මේ සූත අනුග්‍රහිතය දෙනකොට ලෝකේ තියෙන ඔක්කොම දැනු සම්භාර ඔළුවට දාගන්නේ අපි කිට්ටු කරගන්න හදාන්නේ අපි ගමනට අවශ්‍ය කරන භාවනා උපදේශ සහිත නැත්නම් භාවනාමය දේවලට අදාළ සූත්‍ර කොටසක්. ඉතින් මේ වැඩමුළුවට මට යෝජනාවක් එවලා තිබුණා වෙන අතුරු යෝජනා නැත්නම් මේ මජ්ක්‍ධිම නිකායේ තියෙන ශුන්්‍යත සූත්‍රය මේකට ආරමුණු කරන්නයි කියලා මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසකේ චූල ශුන්්‍යත මහා ශුන්්‍යත කියලා ශුන්්‍යත සූත්‍ර දෙකක් තියෙනවා. ඉතින් ඒකෙදී මම අර ඉස්සල්ලා දේශනාව ආරම්භයේ මාත්‍රිකා පාඨයේ වශයෙන් තිබ්බේ චූල ශුන්්‍යත සූත්‍රයේ ආරම්භ කොටාසේ දැක්වෙන පාඩයක්. ඒකෙදී ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුජාන් වහන්සේට සඳහන් කරනවා සරුවචන් වහන්සේ කපිලවස්තුවේ වැඩ ඉන්න වෙලාවක මට මෙහෙම වචනයක් අහන්න හම්බුණා ශුන්‍යතා විරයාණං විහෙරෙන්තාණං ආනන්ද ඒතරයි බහුලං විහෙරාමීති කියලා සරුවචනාංශේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්දේ මම බහුල කොට ශුන්්‍යතා විහෙරණේ යෙදෙනවායි කියලා. පස්සේ දවසක සරුවචනාංශේ ළඟට ගිය ආනන්ද ස්වාමීන් වහන්සේ හොඳට සිවුර ඇඳ පෙරවගෙන එකත් පස්ස අක්කඩේල්ලා තුන් සැරයක් වැඳලා කියනවා තත්ත මේ බන්තේ භගවතා සම්මුඛාසුතං සම්මුඛා පටිග්ගහිතං ස්වාමීන් වහන්සේ මට එදා භාග්‍යවතුන් වහන්සේ සම්මුඛයේ මෙහෙම අහලා තියෙනවා සම්මුඛයේ මෙහෙම පිළියර ගැනීමක් තියෙනවා මොකද්ද සරුවචනාංශේ දා කියපු මම ශුන්්‍යත විහරහය විහරණයෙන් දැනත් දැනට බහුල කොට වසනවා කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ මට මේ ඔබ වහන්සේගෙන් ඇහිත් මේ වචනය කච්චිතේ බන්තේ සුසුතං මම හොඳට අහගත් එකක්ද මට මේ ඇහිච්ච ක්‍රමේ හරිද සුග්ගහිතං මම ඒක අල්ලාගත්ත හැටි ඔබ වහන්සේ කියපු දෙයමද මට මේ තේරිලා තියෙන්නේ සුමනසිකතං මම ඒක හොඳට මනසිකාරය පවත්තලා තියනවාද සුපරිදහාර්ථාන්ති මම හොඳට හිතේ දරාගෙන තියනවාද නැත්නම් ඔබ වහන්සේ කිව්වේ වෙන එකක් මට අහුවේ වෙන එකක්ද කියලා නැවත හාගිසිලක් මේ සාකච්ඡාවේ තියෙන්නේ මොකද්ද සර්වඥාන්සේ විසින් ආනන්ද ස්වාමීන් වහන්සේගේ දැන ගැනීම හෝ වෙන කෙනෙක් දැන ගැනීම පිණිස ප්‍රකාශ කරන ලද ආනන්දේ මම මෙහිලා බහුල කොට ශුන්්‍යතා විහරණයෙන් ගත කරනවා කියන වචනේ. ඉතින් ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ සරුවච්චන් වහන්සේට මේ විදිහට නැවත මතක් කරාට පස්සේ සරුවච්චන් වහන්සේ කියනවා ඒකාන්තේ මානන්ද උඹ මේක හොඳට අහලා තිනවා හොඳට හිතට අරන් තිනවා හොඳට මෙනෙහි කරලා තිනවා හොඳට හිතේ ධාරණය කරගෙන තිනවා කියලා අර ආනන්ද ස්වාමීන් වහන්සේගේ ඒ ධර්ම හුරතලය ਸਰවචනසේ අගය කරනවා. ඇත්තටම මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ වගේ වෙලාවක ඒ ਸਰවචනසේ මේ අවසලා කුක්කාලා අවසලා ගන්න මේ අවුරුදු 2600 කට පස්සේ බණ අහන අපි ගැන හිතලා වෙන්න ඇති. ආනන්ද ස්වාමීන් වහන්සේට අනන්තවත් ඒ වගේ දේවල් ඇහෙන්න ඇති. නමුත් උන්වහන්සේ අග්‍ර උපස්ථායක වශයෙන්පත් වෙනකොට උන්වහන්සේ ਸਰවචනාංශයෙන් වරයක් ගත්තා. ඔබ වහන්සේ යම් තැනක මම නැත්තනක බණක් කිව්වොත් මට ඇවිල්ලා ඒක කෙටියෙන් කියලා දෙන්න මට ඕන වෙලාවක ධර්ම සැකයක් පහළ වුණොත් මට ඔබ වහන්සේ කාට යන්න අවසර ඕනේ මට ඒක නැවත පිළිවිසින්න ඕනේ හැබැයි ඔබ වහන්සේට ඕන වෙන වෙලාවට මට කතා කරන්න බෑ බුදුම කොන්දේශයක් දැම්මේ ආනන්ද ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට ඕන කරලා මෙලාට මම නෑ. මං මං ඉන්නේ මට මං ඉන්න තැන මට විවේක ඕනේ. මම ඔබ වහන්සේට උපරිම සලකන්නා. හැබැයි මට ඕන දෙයක් හම්බුනොත් ඔබ වහන්සේගෙන් අහන්න ඕනේ කියලා. ඉතින් හරි දලදඬු නීති ටිකක් දාලා තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ මේ නිලේ බාරගත්තේ. ඇත්තටම සරුවච්චන් වහන්සේගෙම ඉල්ලීමක් අනුව. ඉතින් මේ මේ හොරතල් මේ. ඒකෙන් හම්බ වෙච්ච සරුවච්චන් වහන්සේ ඉදිරිපිට ගිහිල්ලා කරන මේ පුදුමාකාර තෙදවන්ත පුදුමාකාර වරයකින් ඒ ශාසන බාහිර ධාරකාරීත්වයෙන් ආනේ ස්වාමීන් වහන්සේ මම මේ අහපු දේ හරියට ඇහුවද? ස්වාමීන් වහන්සේ මම ඒක හරියට අල්ලගත්තද? මම ඒක හරියට මෙනෙහි කරාද? මම හිතේ ධාරණය කරගත්තද කියලා මේ sannivedanaya පිළිබඳ PhD කාර්යයකටවත් තේරෙන්නේ නැහැ මේ ටික. උන් ඇහුණයි කියලා හිතාන මොනවදෝ කියනවා අම්මෝ පචේ. මට මම මෙහෙම ඇහුවා සම්මුඛ ඇහුවා මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා පැලෙන්න බොරු කියනවා. ඇත්තටම මේ නිවන් දකින අදහසින් නෙවෙයි ඊව කටයුතු කරන්නේ. මෙතන එහෙම නෙවෙයි සරුවචනාංශගේ ප්‍රකාශයේ නැවතමතු කිරීම ආනන්ද සෝංශ ලාභ සත්කාර සම්මාන පිණිස නෙවෙයි තියෙන්නේ. තුන්හාචි පිරිසුදු කරගන්නවා සුණාත ධාරේත චරාත ධම්මේ කියලානේ සරුවචනාංශේ වටින දෙයක් ප්‍රකාශ කරන්නේ. එසේනම් මහණෙනි මනාවකට ආසව ඉතී දරාගනිව් ඒ අනුව හැසිරෙව්. මේ විදිහට අවධානය ලක් කරලා තෙද කරලා තමයි සරුවචනන්සේ ධර්මයක් දේශනා කරන්නේ. ඒකම සරුවචනන්සේගේ නැවත හාගිස්සනකොට ආනන්ද ස්වාමීන් අහනවා ස්වාමීන් වහන්සේ මම කොහොඳට අහලා තියනවද? මම මේක හොඳට හිතේ දරාගෙන තියනවද කියන එක වචන ගානකින් සුද්ධ කෙරුවට පස්සේ ඒ හැම වචනයකටම අර්ථ ඡායාවක් තියෙනවා. මේ නිකන් කට කහනවට කියන වචන නෙවෙයි. හැම අර්ථ ඡායාවක් තියෙනවා. එකින් එකට එකින් එකට තුඩු දෙන වචන මේ වගේ තියෙනවා. එකකින් පොඩ්ඩක් එහාට තල්ලු කරනවා. අනිත් එක ඊගාවකට තල්ලු කරනවා. අනිත් එක ඊගාවකට තල්ලු කරලා දැන් මේකට ਸਰවචනanse හා කිව්වනම් ඔක්කොම අනුමතයි. ඔක්කොම අනුමතයි. ඊට පස්සේ තමයි මේක ඉතින් ਸਰවඥ භාෂිතයක් එහෙම නැත්නම් අංග සම්පූර්ණ දේශනාවක් බවට පත් වෙන්නේ. අන්නේ විදිහට මේ දේශනාව පිළිබඳව තමයි සූත්‍රය පිළිබඳව පසුබිම සකස් වුණාට පස්සේ මේ දැන් ඔක්කොම දැන් මේ අහන අපිත් අවධානය දැන් යොමු වෙනවානේ මේ මොකාටද අපි ගෙනියන්න හදන්නේ කියලා. කොහාටද යොමු කරන්න හදන්නේ කියලා. ඉතින් එහෙම මොනවාක්වත් පසුබිමක් නිදානයක් හඳුන්වා දීමක් නැතුව අපි එදිනදා කරන කතාවලට කියන්නේ සම්පප්පලාප කියලා. කිසියම් තේරුමක් නැහැ. අර අහගෙන ඉන්නවා මෙහා කියනවා. ඊට පස්සේ තව එකක් කියනවා අහගෙන ඉන්න මනුස්සයට තේනවා කිසිම චාරයක්, කිවිත කොන්දා, කිතිම තථා ශරීරයක් නැහැ. ඔහේ කතා කරනවා. ඒකට ඒව නිකන් සම්පප්පලාප වලට වැටෙනවා. පව් වෙනවා පව් සිද්ධ වෙනවා ඒකට අපි සාමාන්‍යයෙන් කියන්නේ සම්බප්පලහපත් පොඩි උනාට කර්මපතයක් කර්මපතයක් කියලා කියන්නේ අපායට ගෙන යන්න පුළුවන් සතෙක් මරණ එක යම්තාක් අපාගාමි කර්මපතයක් වෙනවද ඒහා සමානමයි සම්පප්පලාප ඒ නිසා අපි දවසට හත්තු මෙරුව නැතුවට පච කෙල කෙල ඉන්නකොට කිලෝරක් නැති අකුසල් සිද්ධ කරගන්න. දවසකට අපි එකතු කරගන්න මේ වගේ අකුසල් ප්‍රමාණය කොච්චරද කියලා දන්නේ ඒවා පරිසම්දෙන කොටයි තේරෙන්නේ අයියෝ අපි මෙච්චර දන් දුන්නා මෙච්චර සිල් රැක්කා ඇයි අපිට මෙහෙම වෙන්නේ නමුතට ගණන් හිලව් නෑ කතාවට ගියා වැඩේ යනවා නම් උසාවියක වගේ රාජසභාවක වගේ සංඝයාගේ විනය කර්මික වගේ ඒකම නැවත නැවත අස්වල තුන් සැරයක් විතර අස්වල දැන් මොකද කියන්නේ මම මේකේ හරනම් හා කියපන් නැත්නම් නිකන් හිටපන් කියලා මේ ක්‍රමේ යන්නේ මේක අද ලෝකේ තියෙන හොඳම ඕනම සભ્ય සම්මත සමිතියක කිරණ ක්‍රමයේ හිතන් දෙපා මේක අනිත් කටින් අපිට ඉගෙන ගන්න කියලා මේක සරුවච්චන් වහන්සේ ලෝකේ පිහිටවපු ව්‍යාකරණයක්. ඒ ව්‍යාකරණයේදී හොඳ සීපුද්ධියෙන් කිව්වා ඔව්ද ඔව් එච්චරයි ලියුම් අසංකේලී නොතාරිස්ලා ඒ ඔක්කොම බරු. කෙලින්ම ගියා ඇහුවා ඕනම් ඔව් නැත්තන් නැහැ. එච්චරයි තියෙන්නේ. දැන් අපිට වෙලා තියෙන්නේ අපි එහෙම කිව්වට අපි ගණන් ගන්නෑ. අපි නොතාරිස් කෙනෙක් ඉස්සලා අසම් කරන්න ඕනේ. නැත්නම් අස්සන තියන්න ඕනේ. අපේට මෙච්චර ගාණක් තියන්න ඕනේ. ඒ තරම් අපේ වචන බොල්. අපි වචන වල ගන්න දෙයක් නැහැ. දැන් සරුවත් භාෂිත වචනය ඇහුවත් ඒ තේන සත්‍ය වජ්ජේන සොත්තිමේ හෝතු සබ්බදා. ඒ සත්‍ය වචනේ ආනුභාව බලයෙන් මට සපතක් වේවා කිව්වම මන්ත්‍රයක් වෙනවා. ඒ නිසා අපි ධර්මයක් අහනකොට ධර්මයක් දේශනා කරනකොට කමඨාන සුද්ධ කරනකොට පසුබිමට සාපේක්ෂව කතා කරන්න. ආවට කියන කතා කරුවොත් ඉති මුලදි මුලදි නම් ඉතින් අපි ඉගෙන ගන්න කාලේ අපිට එහෙම සිද්ධ වෙනවා. නමුත් ටිකට යන්න යන්න යන්න යන්න සරුවචනහන්සේ අපිට මේ අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් කළ දෙනවා විතරක් නෙවෙයි කෙලෙස් අඩු කරනවා විතරක් නෙවෙයි අපි ව්‍යාකරණෙත් හදනවා. අපි ඉදිරිපත් කරන ක්‍රමය හදනවා. ඉදිරිපත් කරන පසුබිම සකස් කරනවා. එකකින් අතර වෙන්නේ කෝවක දාලා උණු කරලා වක් කරලා ගන්නවා වගේ දිගට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ කියවනකොට මෙවැනි සූත්‍රයක් කියවනකොට තියෙනවා ඒ පසුබිම සකස් කරනකොටම වැටේ ගැඹිරත් මේ යන්න හදන්නේ නිකන් වල්පල් කතාවකට නෙමෙයි මේ සම්පප්පලාපයකට නෙමෙයි ගැඹිරත්වය කියලා. මෙන්න මේ විදිහට ඒ තමන් කරන්න හදන කතාවේ තේමාව දෙන්න හදන පණිවිඩයේ සාරාර්ථය දුන්නාට පස්සේ දැන් සරුවචන් වහන්සේ විස්තර කරලා දෙනවා. මේ ශුන්්‍යතා විහරණය කියන එක එහෙම නැත්නම් ශුන්්‍යතාවක් හන්ති නැත්නම් ශූන්‍යතාවයටපත් වීම නැත්නම් ශූන්‍ය වාසය කිරීම කියන එක පිළිබඳ අර්ථය. ඒක කවදාකවත් අපි හිතපු එකක් නෙවෙයි. ඒක සරුවචන විග්‍රහය. එහෙම නැත්නම් නෛර්යානික විග්‍රහය හැම වෙලාවෙම ප්‍රායෝගික එකක්. හැම වෙලාවෙම ඉදිරියට තල්ලු කරන එකක්. හැම වෙලාවෙම පටිච්ච සමුප්පන්න එකක්. හැම වෙලාවෙම ක්‍රියාවට කරන්න ගන්න පුළුවන් එකක්. නිකන් උදු මූල ධර්මයක් විතරක් නෙමෙයි. ඒ නිසා දරුවචනාංශයේ මේ ශුන්්‍යතා විහරණය නැත්තම් ශුන්්‍යතාවක් කන්තිය ඊට පස්සේ නිදර්ශන මාර්ගයෙන් ගෙනහැර දක්වනවා. ඒක කාටවත් තේරෙන එකක්. ඒකයි මේ සරුවචනාංශකේ තියෙන උදාරත්වය. එතකොට සරුවචනාංශය සඳහන් කර දෙනවා ආනන්ද දැන් මේ කියන කතාව වෙනකොට සරුවචනාංශයේ ඉන්නේ ජේතවනාරාමේ, උබ්බාරාමේ, විශාකමව පාසිකාව කරලද මිගාර මාතු පාසාවේ. එතකොට තරවචාන්සේ දැන් මේ කාර්මාතු භාෂාදීට සාපේක්ෂව ශූන්‍යතාවය කියලා දෙනවා. ආනන්ද දැන් අපි ඉන්නේ මේ කාර්මාතු භාෂාදී ඒකේ අලි අත් හරක් අස්තියෝ වෙලඹුන්නේ නැහැ. ඒ නිසා මේ මේ මිගාරමාතු පාසාදයේ හත්තික වාස බලවේන ශුන්‍ය. මේකේ මේ අරණ්‍යයක් වුණාට මෙන්න මේ යাদি නැහැ. ඒ වගේම මේකේ ජාතරු රජතන් නැහැ. මේකේ දැන් රන් රෙදි මුතු මණික් මොනවත් නැහැ. ඒ වගේ මේකේ ස්ත්‍රී පුරුෂයන්ගේ සංගණිකාවකුත් නැහැ. මිනිස්සු ඇවිල්ලා භෝජ මේ මේ භෝජන සංග්‍රහ පවත්තන පාටි දාන ඒ මොකකුත් නැහැ. නමුත් මේකේ භික්ෂු සංඝයා ඉන්නවා. ඒ නිසා මම කියනවා ආනන්ද මගේ මේ ඉගැන්වීම ක්‍රමයේ හැටියට මේක ඇත්තස් අස්ස බෙලඹුන්ගෙන් ශූන්‍යයි. මිල මුදල් පරිහරණයෙන් ශූන්‍යයි ස්ත්‍රී පුරුෂ කියලා කියන්නේ කාමභෝගීන් මෙතන අදහස් කරන්නේ කාමභෝගීන් ශූන්‍යයි එසේ නමුත් භික්ඛු සංඝස්ස පටිච්ච ඒකත්තං ඒකාත්මී භාවයට පත්වෙච්ච භික්ෂු සංඝයා ඉන්නවා අපිට සාමාන්‍යයෙන් ශූන්‍ය කියන වචනේ අහනකොට සියල්ලෙම හිස් කියන වචනයයි අපේ හිතට ස්වභාවයෙන් නැගින්නේ නමුත් සර්වචනංශ මේ ඕනම තැනක් අරගෙන ඒ තැනේදී මේ තැනේ නැති දේවල් පිළිබඳව පෙන්නලා දැන් මේ තියෙන දේ මේකයි කියලා හරියට පරිච්ඡේද ඥානයක් ඇති කරනවා. පිරිසිදු දැනීමක් කරනවා මේකේ ඇත්තු අස්සු වෙලඹ හරක් නැහැ. රන් රිදී මිලමුදල් නැහැ. ගිහි කාමභෝගින් නැහැ. මෙතන භික්ෂුණී නෝ. ඉතින් ඒක මම හිතනවා අපිට සාමාන්‍ය භාෂාව දන්න ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. එහෙම තේරුම් ගත්තට පස්සේ සරුවචනංශ කියනවා එහෙම ගත කරන වේලාවක ඒකේනා මෙතන වල් සත්තුන්ගෙන් නැත්නම් සිවුරංග සේනාවට අයිති නැත්ත ත්‍රී පාබල ඒ වලින් තොර වෙලා ඉන්නවනම් එයාගේ හිත ඒව පිළිබඳව හිත කරදර ගන්න ඕන කමක් නැහැ. මෙතන ඇත්තු අස්සයෝ හරක් විලඹ ඉන්නවනම් කීකරු සත්තුන උන කන්න බොන්න හැන්න එපායි. ගාල් තනන්න එපායි. ඒ උන් වල් සත්තුනම් අරස වෙන්න එපායි. දැන් උන්ගේ ශූන්‍යයි. ඒක නිසා මට එවැනි සත්වෙන් ඉඳීමෙන් ඇති කාය දර්ථයක්, කාය දඬු වෙන ගතියක්, බය වෙන ගතියක්, කෝල වෙන ගතියක් තියෙනවා. ඒකෙන් මගේ හිත දැන් ශූන්‍යයි. ඒ වගේම මේක මිල මුදල් තිබ්බනම අරස කරන්න එපායි. බැංකු ගිණුම් පාත්තන්න එපායි. බදු ගෙවන්න එපායි. ඒව නැහැ. ඒක මම දන්නවා. ඒ නිසා මට මේ මිල මුදල් සම්බන්ධව යම් ආකාරයක දරතයක් මට අරසව සලසන්න ඕනේ. හොරුන්ගෙන් අතුරුන්ගෙන් බේර ගන්න ඕනේ. මේක තව තනවා වඩා ගන්න ඕනේ. මේ පිළිබඳ දර්ශයක් ඉන්නෙත් නැහැ. ඒක මේ ස්ත්‍රී පුරුෂයන් සහිත මේ කාමභෝගී ලෝකයකට ගියාම ඒ පුදුමාකාර ඊර්ෂ්‍යා ක්‍රෝධමාන පවතින තැන. ඒකේ ගොජ්ජ දාන කෙලස් කඳක්. ඒ ගොජ දැවීමක් නැහැ. ඒක නිසා මට මේක එක නවිනය ගරුක කරන්න සදාචාරය කියලා දෙන්න ඔබ මෙහෙම හිටපන් මෙහෙම හිටපන් කියලා කාටවත් කියන දෙයක් නැහැ. මේක එහෙම මේ ගිහි ඉගෙන් ආකීර්ණ නැහැ. මේකට බුදුහාම කියන්නේ විජන වාතය කියලා. ජනයා ප්‍රාශ්වාස කරන ලද වාතය නෙවෙයි මෙතන තියෙන පිරිසිදු වාතය. ජනයා ප්‍රාශ්වාස කරන ලද වාතය කියලා කියන්නේ අපි කියන්නේ හඩු ගඳ කියලා ගත්තේ. සෙනඟ වැඩි වෙච්ච තැන තියෙනවා හඩු ගඳ. ඒකයි උඟ දෙනෙක් ඔය රෙන්ට් ගන්නනේ. දන්නවා රෙන්ට් ගාවේ නැත්තම් හඩු ගඳයි කිය. මේකේ හඩු ගඳක් නැහැ. මේ ගස් කොළන් වලින් එන්නේ හොඳ පිරිසිදු වාතයකට බුදුහකන විජන වාතය ජනයාගෙන් තොර වාතය තියෙන්නේ. ඒ නිසා මේකදී මේ ස්ත්‍රී පුරුෂයන්ගෙන් කාම භෝගින් එන්න තියෙන ඒකම් කරච්චල් නැහැ. මේක ඒකාත්මී වූ සංඝයා ඉන්නවා ඒ බව දන්න. ඒ නිසා යාට ඇත්තුන් අස්සයන්ගෙන් හරකුන්ගෙන් වෙන කාය දරත නැහැ. මිලමුදල් පරිහරණයේ තියෙන කාය දරත මෙහෙත් නැහැ ඇත්තෙත් නැහැ. කාමභෝගීන් එකතු වෙලා කියන නඩු ඇහිලි චෝදනා කිටලි අරයාගේ මගේ කේලාම් කතා හිස් වචන පරිසය මොකක්වත් නැහැ. මෙතන ඒකාත්ම භාවයටපත් වෙච්ච භික්ෂු සංඝයා ඉන්නවා. ඒක නිසා යම් කිසි කෙනෙක් මම කියන මේ ශූන්‍යතා විහරණයේ යෙදෙනවා නම් එයා ඒ වෙනකොටත් ඇත්තුන්ගෙන් අස්වෙන්ගෙන් හරකුන්ගෙන් බෙලඹුන්ගෙන් ගන්න පුළුවන් දුක් කරදරින් ශූන්‍යයි. එයා ඒ වෙනකොටත් මිලමුදල් පරිහරණයෙන් ඇති වෙන යම් කාය දර්ශයක් තියෙනවා නම් කාය දර්ශ කියලා කියන්නේ දල දණු ගති ඇඟ දඬු වෙනවා හිත දඬු වෙනවා මේක හොරු ගනීද මේක වැඩි කරගන්නේ කොහොමද ගොඩක් තියෙනවනේ ඒව නැහැ ඒකෙන් යා හිත ශුන්නේ ඒ වගේම මිනිස්සු වට වෙච්ච ගමන් කාමභෝගී මිනිස්සු වට වෙච්චාම ඒක අමුම අමු අසුචි ගොඩක් ගණ්ඩම දෙයක් නැහැ ඒගොල්ලෝ පාලනය කරන්නයි නොමනා කටයුතු කරන්නයි ගොඩක් තියෙනවත් නැහැ නමුත් භික්ෂු සංඝයා වහන්සේලා ඉන්නවා උන්වහන්සේලා කොහොමදත් ඒකාත්මයි. මෙන්න මේ නිසා ඒකාත්ම වෙච්ච මේ භික්ෂු සංඝයා කරේ යති අසුඤ්ඤ භාවය ඒක ශූන්‍ය දෙයක් නෙවෙයි අසුඤ්ඤ භාවය මත හොඳට හිත ඒකෝදි භාවයටපත් වෙනවා චිත්තම් පක්ඛන්දති පසීදති සම්තිත්‍තති අදිමුච්ඡති කියලා කියනවා මම දැන් ඉන්න තැන ඉන්නේ භික්ෂුන් වහන්සේලා විතරයි උන්වහන්සේලා යම් ප්‍රමාණයකට ශිෂ්ටාචාර වෙච්ච සම්ප්‍රදාන කරගත වෙච්ච මහාත්ම ගති ඇති සංස්කෘතියක් සහිත හැදිච්ච පිරිසක් එතකොට ඒ ස්වාමීන් වහන්සලා ඉඳීමත් ඒ ස්වාමීන් වහන්සලා ඉඳීම හරහා අර තිබුණු කංකරච්චල් නැතිවීමත් නිසා භික්ෂුන් වහන්සලා කෙරෙහි හිත පක්ඛන්දනය වෙනවා හිතේකට පැනලා යනවා හිතේකට බැස ගන්න මෙහිම භික්ෂුන් වහන්සලා ඉන්නකොට ඉන්න නිසයි මේකේ ඇත්තු අස්සු හරක් පෙළඹු නැත්තේ භික්ෂුන් වහන්සේලා ඉන්න නිසායි මුදල් පරිහරණයක් නැත්තේ. භික්ෂුන් වහන්සේලා ඉන්න නිසායි මේ ගී කාමභෝගින් මේක හිස්. ඒක නිසා ඒ වගේ ධර්තභාවයෙන් නැතිවීම යන්තාක් ශූන්‍යතා විහරණයෙන් අගය කරනවාද ඒ අගය කරන්න කරන්න එවැනි දෙයකට හේතු බූත වෙච්ච මුල් වෙච්ච භික්ෂුන් වහන්සේලා කෙරේ පක්ඛන්දනයක් ඇති වෙනවා හිත බැස ගැනීමක් සිදු වෙනවා පසීදති ඒකට හිතනවා මේ මේ භික්ෂුණාන්දලා මෙතන නොහිටියා නම් මෙතන මිගාදමාර මිගාරමාතු පාසාදී නොවුනනම් මෙතන මේ පූර්වාරාමේ නොවුනනම් මෙතනත් කාම ලෝකෙන් කොටසක්. ඒ නිසා එහෙම වුණා නම් මට මෙතන ඇත්තුන්ගෙන් අසුන්ගෙන් හරකුන්ගෙන් වෙලඹුන්ගෙන් කංකරච්චල් දිනවා හිත පීඩ වෙන්න තිබුණා. මුදල් පරිහරණයෙන් මිල මුදල් අත ගැහීමෙන් වෙන චිත්ත පීඩාවෙන් තිබුණා. කාම භෝගීන් නැහිලා මේකට අයිතිවාසිකම් කියනවා. ඒ නිසා මට දැන් ඒක නෑ. ඒ නිසා භික්ෂුන් වහන්සේලා කෙරේ පහදින හිතක් ඇති වෙනවා. සම්තිත්ථති අනේ මෙතනම ඉන්න නැත්තම්. ඒක හොඳට පట్టල වෙනවා මේ හිත. ඒ වාගේම අදිමුච්ඡති කියලා කියන්නේ විශේෂයෙන් හිත විමුක්තියක් ලබනවා. මේ නිසා සරුවත් chance සඳහන් කළා තියෙනවා මේකට ශුන්්‍යතාවක් අන්තිය කියලා කියනවා. මේකට කියනවා මේ භූමියේ මේ අනවශ්‍ය කරදර නැහැ. භික්ෂුන් වහන්සේලා ඉන්නවා. අන්න එවැනි තැනකට මම පැමිණිච්ච නිසා මම මෙන්න මේ මේ කරදර වලින් අයින් වුණා කියලා. මේක අපි සාමාන්‍ය යෝග ජීවිතයට සම්බන්ධ වෙන්නේ අරඤ්‍යගතව වාරුක්ක මූලගතව ශුඤ්ඤාගාරගතව කියලා අපට සතිපට්ඨාන සූත්‍රයේ වචනයක් තියෙනවානේ. චරොචන්සේ සඳහන් කරනවා ඇත්තටම බොක්කෙම්ම හදවතින්ම ඔබට අවශ්‍ය නම් සතිපට්ඨානෙ පිටවන්න අරඤ්‍යගතව. ඊවල දොර රටහැලා ගලියට රිංගපන්. රුක්කමූලගතව ගහක් මොකට බල නැත්නම් ශුන්‍යාකාරගතව ශුන්‍යාකාරගත වෙනවා කියලා කියන්නේ මේ මිගාර මාතුපාසාදයට ගියා ඒ වෙනතම් පූර්වාරාමයට ගියා එතන ඇත්තු අස්සු හරක් වෙලඹු නැහැ මිදමු පරිහරණයක් නැහැ කාමභෝගීන් නැවිලා හැසිරෙන්නේ නැහැ භික්ෂුන් වහන්සේලා ටිකක් ඉන්නේ. ඒ කියන්නේ කාමයෙන් වෙන්වීම සඳහා කටයුතු කරන පිරිසක් ඉන්නවා. උන්වහන්සේලාගෙන් සහ එතුමන්ගෙන් ශුන්‍යතාවයට බාධා ගන්නෑ. එතන කොච්චර සෙනඟ හිටියත් ඒක සෙනඟකට ගණන් ගන්නේ නැහැ. ඒ හැම කෙනාම මෙතෙන් ආ විවේකේ බලාගෙන. ඒ හැම කෙනාම මෙතෙන් ආ පිරිසුදුකම් බලාගෙන. හැම කෙනාම මෙතෙන් ආ විවේ නිස්සද්ද භාවය බලාගෙන. ඒ නිසා ඒක එක්කනේ තව කෙනෙකුට බාධා වෙන්නේ නැහැ. ඒක නිසා ඒ තියෙන භික්ෂුන් වහන්සේලාගේ පිරිච්ච ගතියම අනිකුත් කංකරච්චල් අයින් කිරීමට හේතු වෙනවා. ඒක නිසා මෙතෙන් ආවට පස්සේ භික්ෂුන් දකින්නකොට පක්ඛන්දති පරිහිදති අදුමුච්චති කියන විදිහට මුන්නාංශලා මෙතන ඉන්න තෙද නිසානේ අර තියෙන කරදර නැත්තේ කියලා Tamanට ඒ එවැනි පරිසරයකට යෑම නිසාම අපි මංගල සූත්‍රයෙන් ගත්තොත් අසේවනාච බාලනයා බාලයක් අසේවනාච බාලාණං වෙන්න නම් පණ්ඩිතානංච සේවනයක් තියෙනවා. මේ දෙක එකිනෙකට සාපේක්ෂයි. මේ දෙකෙන් ඉස්සල්ලා කතා කරන්න ඕනේ පණ්ඩිතානංච සේවනේ නෙමෙයි අසේවනාච බාලාණන් කියන එක. මංගල කාරණා මංගල සූත්‍රයේ <clears throat> ලහ ගහනකොටම අටයි ඊව වගේ අසේවනාච බාලාණන් පණ්ඩිතානංච සේවනං කියලා. දැන් යෝගාවචරයක් දැනගන්න ඕනේ පිස්සු විහාට්ටොත් එක ගත කරන්න ගත්තොත් අනුකම්පා කරන්න ගත්තොත් බල්ලොත් එක බුදියා ගත්තොත් මැක්කොත් එක තමයි නැගිටින්න වෙන්නේ. බල්ලන්ට බනින්න එපා. මැක්කන්න බනින්නත් එපා. ඇයි බුදියන්නේ උන් එක. ඒකට කියන්නේ ඉන්න හරියක් ඉන්නේ බල්ලෝ නම් මොකද කරන්නේ? ඒකට කියන්න තියෙන්නේ අපේ කැමැත්තක් තියෙනවා අලිපන්තික සමාජිකත්වයට වඩා වලුපන්තිය නායකත්වයට. ඉතින් අපි බල්ලෝ ගාවට යන්නේ අපිමයි. අලිපන්තිකට ගියොත් අපිට හම්බෙන්නේ සමාජිකත්වයේ විතරයි. <clears throat> බලුපන්තිකට ගියොත් නායකත්වය හම්බෙනකොට බල්ලන්ට හරි ගමන්නේ නායකත්වය කියලා බල්ලොත් එක්ක බුදියන්නේ ගියාම මැක්කොත් එක්ක බුදියන්න හැරෙන්න වෙනවා. ඒ නිසා පඬිතු ඕන තරම් මේ ලෝකේ ජීවත් වෙනවා. ඊ ඇත්තෝ බල්ලෝ වගේ දඟලන්න යන්නේ අලියෝ වගේ තනි වෙලා තනි අලියා වගේ ජීවත් වෙනවා. ඊ ඇත්තෝ එන්නේ යන්න මහමෝදේ නාන්න ඒ බයිලා නැහැ. ඒගොල්ලෝ ආරාධනා කරන්නෙත් නැහැ. නමුත් එල්ලිගෙන හිටියොත් අර විශාල බාල પરම්පරාවකට ආයිබෝන් කියන්න පුළුවන්. නැත්තම් Taman මේ ශිල්පේ දන්නේ නැත්තම් ඒ බාලයාටත් පඬිතියරත් දෙකටම සමසේ සලකන්න ගියොත් කවදාකවත් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්න එපා බාලයන්. ඒ නිසා බාලයන් ඇසුරු කිරීමේ බෙදාගෙන යන පරිප්පුවක් තියෙන එතන. මේ නිසා Taman දැනගන්න ඕන ශූන්‍යාකාරගත වීම විශාල ගිහිගයක් ඇතහැරීම. විශාල ඥාති පරිවර්තයක් අතහැරීමක්. විශාල භෝග පරිවර්තයක් අතහැරීමක්. ඊට පස්සේ ආයේ ගිහිල්ලා ශුන්‍යකාරේ ඉන්නකොට මට ධ්‍යාන ලැබුණේ නැහැ, මට මාර්ගඵල ලැබුණේ නැහැ, මට අභිඥා ලැබුණේ නැහැ මොකක්වත් ඕනේ නැහැ. අරණ්‍යගත වීමම අදිමුත්‍යයක්. අරණ්‍යයකට යෑමම අදිමුත්‍යයක්. ඒකේ පැහැදීමම නිවනක්. ඒකේ පිහිටීමම ලකෝ ජයග්‍රහණයක්. ඒක නිසා එවැනි හැකි සංඥාවක් පුරුදු කරපු නැති කෙනෙකුට හම්බෙච්ච අවස්ථාවේ තියෙන සුබ ලකුණු ටික දකින්න බැරි කෙනාට කවදාහක ශුන්‍යතා විහරණයක් නැහැ. ශුන්‍යතාවක් අන්තියක් ඇත්තෙත් නැහැ. එයා බලන්නෙම මේ කැලියට ගියත් මේ රිලව් ඉන්නවනේ. කැලියට ගිය සර්පයෝ ඉන්නවා. මිනිස්සු එනවා. මං බලාපොරොත්තු වෙන්නේ අංග සම්පූර්ණ භාවේ නැහැ කියලා ඒකේ අඩුපාඩු ටික විතරයි දකින්නේ. එහෙම කෙනාට කවදාකවත් මේ ලෝකේ කිසිම තැනක භාවනාවට සුදුසු මානසිකත්වයක් චිත්තක්ෂණයකටවත් වෙන්නේ නැහැ. ඒ නිසා සරුවචනදී බොහෝම ප්‍රසිද්ධ කාරණාවක් ගැන හරපානවා. යම් වෙලාවක තමයි මේ විශාල කැපකිරීමක් කරලා මිගාරමාතු පාසාදයක් එහෙම නැත්නම් පුබාමයක් වගේ තැනකට ගියාට පස්සේ ඒකේ 100%ක් නිවන 100%ක් පිරිසුදුකම 100%ක් නිස්සද්දකම 100%ක් නිවන් දක්වා බලාපොරොත්තු වෙන්න එපා. ගමේ නගරයේ තියෙන කාම්භෝගිච්චේ නැති ඊට වැඩිය ටිකක් හොඳ තැනක් තියෙනවා. ඒකෙදි මේ ටික තියෙනවා මේ ටික නැහැ නැහැ කියලා කියන්නේ ඒව තිබුණා නම් ඒවෙන් එන්න තියෙන කාය දරත, චිත්ත දරත නැහැ. ඒ විනෝඩ මෙන්න මේ ටික තියෙනවා කියලා. ඒ යෝගාවචරය මෙන්න මේ කරන කල්පනා ක්‍රමයේදී කියනවා හැකි සංඥාව කියලා. දැන් මෑත කාලෙදී ඒක එන්න පටන් ගත්තා පොසිටිව් තින්කින් ධනාත්මක චින්තනය කියලා. ඒ ධනාත්මක චින්තනයේ කවදාකවත් කේවල තත්වයක් බලාපොරොත්තු වෙන්න එපා. ඒක තියෙන සාපේක්ෂක තත්වයක්. තිබුණට වැඩිය හොඳ තැනක් මිසක් අංග සම්පූර්ණ තත්වයක් මේ ලෝකේ නැහැ. මෙන්න මේ තිබුණට වැඩිය හොඳ තැනකට ගිහිල්ලා හොඳ තැනකට යෑම නිසා Taman එන්න තිබුණු දුක් කරදර දරත රාශියක් අයින් වීම ප්‍රමාණ කරගන්න බැරි කෙනා කවදාවත් සන්තුෂ්ත කරන්න බැරි අත්‍රිත්‍යතාවයෙන් පෙළෙන කෙනෙක්. මානසික අසහනෙන් පෙළෙන කෙනෙක්ියත් එක්ක එයාටත් භාවනාවක් නැහැ. එයා ඉන්න තැන අනික් කාට භාවනාවකුත් නැහැ. ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ අපිට කවදාකවත් මේ 100%ක් කුණු තියෙන තැනක ඉඳලා 100%ක් පිරිසුදු තැනකට යන්න බෑ. අපිට තියෙන්නේ කුණු තියෙන තැනින් අඩු තැනකට යනකොටම ඒ අඩු වෙච්ච දරත ප්‍රමාණය, ඉති දරදඬු ගති, රළුපරළු ගති අඩු වෙච්ච බව පිළිබඳ ප්‍රමාණකරණයක් අපි ඒකට කියනවා පරිච්ඡේද ඥානය පිරිසිදු දැන ගැනීම කියලා ඒක Tamanට කරගන්න බැරි නම් ඒක නා නිතරම නොලැබිච්ච දේ ගැන කනගාටු වෙනවා මිසක් Tamanට ඒ වෙනකොට ලැබිච්ච මේ ඉදිරි ගමන පියවර සලකා බලන්න බැරි කෙනා අර කියන අත්‍රිච්ඡතාවේ මොන්නව දුන්නත් මදි සත්‍යයටපත් වෙනවා. එයාට මේ ශුන්්‍යතාවක් හන්ති කියන එක තේරෙන්නේ නැහැ. එයාට මේ ශුන්්‍යතාව විහරණය තේරෙන්නේ නැහැ. ඉතින් එකපාරම සම්පූර්ණ පිරිසුදුකමක් බලාපොරොත්තු වෙනවා. අපි මේ මේ සූත්‍රය අපි මේ දක්වා උත්සාහ කරපු තේරුම් ගන්න උත්සාහ කරපු ටික අපි යෝග ජීවිතයට එනතම් පළවෙනියෙන්ම අද ඉස්සෙල්ලාම කියලා භාවනා වැඩ පිළිවෙලට ආපු යෝගාවචරයේ පැත්තේ කල්පනා කරලා බැලුවොත් මේ යෝගාවචරය අපි හිතමු මේ ආපු පළවෙනිම භාවනා වැඩසටහන කියලා ඉතින් ඒක ලොකු වෙනසක් තමන්ගේ ජීවන රටාවේ තමන් කවුරු හරි තම්බලා දෙන බතක් කාලා කොහරි එල්ලලා තියෙන පැදුරකට වැටිලා තවත් ඒ වගේ භාවනා යෝගාචර පිරිසක් එක්ක ඉන්නවා අම්මා තාත්තත් එක්ක ඉන්නවට වැඩිය සතුටින් පවුලේ ඈත් එක්ක ඉන්නවට වැඩිය සතුටින් රාජභෝජනිකයාට වැඩිය සතුටින් ඒ ගත කරන නිසා ඒක ලොකු අත්දැකීමක් වෙනවා මේකට කියනවා හිත අලුත් කරගන්න ගොඩක් හේතු වෙනවා ඊට පස්සේ මෙතෙන් ආවට පස්සේ යාට ඒ උපදේශ පන්ති දෙනවා මේවා කළ යුතුයි මේවා නොකළ යුතුයි මෙන්න කාලසටහන මෙන්න වාඩි වුණාට පස්සේ කරන්න ඕන දේ මෙන්න සක්මන් කරනකොට කරන්න ඕන දේ මෙන්න එදිනදා ජීවිතේ කරන්න ඕන දේ කියලා අපි මෙතෙක් කල නොහුරුණු පුරුදු අමෝතුම උපදේශ පන්තියක් ලැබෙනවා. ඉතින් එතකොට ඒක නා ආධුනිකයක් නම් තියෙන්නේ බය ගෞරව සම්ප්‍රයුක්ත බයක්. මම කොහොම කරන්නද කොහොම Tamanට ගලප ගන්නද කියලා. ඉතින් යෝගාවචර හිත බලාපොරොත්තු වෙන්නේ ඒ Taman අර මේ වැනි දෙයකට තීන්දුවක් කරනකොට බලාපොරොත්තු වෙච්ච උත්කෘෂ්ඨම தත්තේ Tamanට ලැබෙයි. මං ඒ අතින් හරි දුර්වලයි. මම මේක කරලා නැහැ. මම ආදුනිකයි. ඒක පැත්තකින් බයක් එනවා. අනිත් පැත්තෙන් ගෞරවයක් තියෙනවා. ඒ නිසා ශබකෝල එහෙම නැත්නම් කෝඩු ගති ගොඩකින් ආකීර්ණ වෙච්ච ජීවිතයක් තමයි වැඩමුළුවේ පළවෙනි දවස් තුනේ යෝගාවචරයක් ගත කරන්නේ. ඒකට හුරු වෙනවයි කියන එක ඇත්තට දවස් තුනක් මදි පමණයි සෞඛ්‍ය සම්පන්න මනසක් නැති කෙනෙකුට. හොඳ සෞඛ්‍ය සම්පන්න මනසක් තියෙන කෙනෙකුට නම් දවසක් දෙකක් තුනක් යනකොට කාලතරණට අහුරු වෙලා අනික් අයත් එක්ක අවශ්‍ය වෙලාට සාමූහික භාවනාවට සක්මන් පරියන්කට යන්න ටික ටික ටික ටික හුරු වෙනවා. ඒක භාව මම ගොඩාක් භාවනා මධ්‍යස්ථානට ගිය මිනිසෙක් නෙවෙයි. මම සුළු ප්‍රමාණයකට ගිහිල්ලා තියෙනවා. ඒ ගිය හැම දවසෙම මම අත්දැකපු දෙයක් තමයි පළවෙනි දවස් 3 ඉස්සල්ලාම කුඹරකට අලුත් කන්නේට කුඹරට බහපු ගොවියෙක් ආවේ. ඒ ගොවියා මුළු කාලෙම ගොවිතැන් කරත් කන්නේ අලුතෙන්ම ඉස්සරහාම ගිහිල්ලා වනාත සුද්ධ කරලා ගොවිතැන් මේ බින්නගුම හරි නියරමල තියන්න හරි පටන් ගත්තොත් ගෙදර එනකොට ගම්ම මාගේ විනිවල්කට තම්බලා තියෙනවා. පළවෙනි දවසේ පුදුම ඇඟට අමාරුයි. මොකද අර මෙතෙක් කල් කරපු ජීවන රටාවට වෙනස්ව අවුවේ අවුවේ පිපාසේ ඒ මහන්සිලා වැඩ කරපුවාම හවසට හරියට ඇඟරියනවා. ඒ දෙවෙනි දවසෙත් මෙවැනි වලකට කොත්තමලි තම්බනවා. දවස් 3ක් විතර ගියාට පස්සේ තමයි කොවිතැනට අලුත් කන්නට පුරුදු වෙන්නේ. ඊට පස්සේ වැඩ කරේ නැත්තම් අමාරුයි. ඒ මුල් දවස් තුනේ කොච්චර දක්ෂ ගොවියෙක් වුණත් යෙදිච්ච ගමන් අමාරුයි. ඒ වගේ තමයි යෝගාවචර මේ ආවට පස්සේ යෝගාවචර ගිහිට කලඹන වික්ෂිප්ත කරන ගොඩාක් කරුණු තියෙනවා. ඒ දක්ෂයා ඒක අලුත් කරගන්න හේතු කරගන්නවා. අදක්ෂයා ඒක බයකට හේතු වෙනවා. අන්න එහෙම ඉඳලා අපි හිතමු මේ යෝගාවචරය දැන් ඉඳගත්තයි කියලා. දැන් ඉඳගත්තාම චිත්ත රූපයක් මවා ගන්නවා. මට දැන් නිමිත්ත පහළ වෙයි. මට දැන් අර ඥානෙ පහළ වෙයි. මේ ඥානෙ පහළ වෙයි කියලා මොන බිබික්කමක්වත් හම්බ වෙන්නේ නැහැ. ඉඳගෙන ඉන්න හම්බ වෙන්නේ. එච්චරයි වෙන්නේ. උඩ දානවා, දඟලනවා මේක කරකොල අතෑරි වගේ බලුවමනයක් වගේ ඔළුව තෝන්තු වෙන්න පටන් ගන්නවා. එතකොට වෙනවා මල ඕන්තුයි දැන් මේ ආවි දුක නැති කරන්න මේක දැන් දුක වැඩි කරනවා. පරියංගට ඇවිල්ලා වාඩි වෙච්ච ගමන් කටු කෝලක දාලා කටු බෙරේ පෙරලනවා වගේ නూరుණු පුරුදු පරිසරයක පුදුම පදයක් තියෙනවා. හොඳටම කල්පනා වෙනවා අනේ මේ වෙලාවේ ගෙදර හිටියා නම් ඔය කකුල් දෙක උඩ දාන පුටුවක් උඩ ඉඳගෙන ජොලියේ ඉන්නවා. දැන් මේ මොකද්ද උනේ? ඉතින් මේ මනුස්සයාට වෙන්න තියෙන්නේ අර කබලෙල්ල ඉබට වැටීමක් ආධුනිකයන්. එවැනි හිතක් එවැනි අසරණ හිතක් එවැනි කලකොල වෙච්ච හිතක් ඇති කෙනෙකුට මේක නම් ඇත්තට මේ වගේ සූත්‍රයක් හැරපැටි වෙන්න ඉඩ තියෙනවා. නමුත් අපි එවැනි කෙනා දවසක් පුරුදු වෙලා පුරුදු වෙලා පුරුදු වෙලා භාවනාවට පුරුදු වෙලා පුරුදු වෙලා කල්පනා කරලා බැලුවොත් ඉස්සලාම දවසේ මම ගිය වෙලාවේදී මම මගේ පුංචි ලෝකේ හිර වෙලා තනි වෙලා කෝඩු වෙලා මොන්න තරම් වදයක් වින්දද කියලා දැන් මම පුරුදු වුණාට පස්සේ දිනචරියාවකට පුරු වුණාට පස්සේ තේරෙනවා එදායේ මං කරපු ඒ නూరుනු පුරුදු වැඩේ නිසා නේද අද මේ විදිහට මට උරුවක් ලබන්න පුළුවන් උනේ. අරක අර අනතුරුදායක தත්වෙට අචීර්ණ தත්වෙට නూరుනුපුරු தත්වෙට මම පසුබෑවනම් මට අද තියෙන මේ මේ විවේකේ මේ යෝගාවචරය අඳුර ගන්න ගතිය සත්පුරුෂයන් දැන ගන්න ගතිය ගැඹුරු සූත්‍ර අහන්න පුළුවන් ගතියට එන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අර ආධුනිකයාගේ මනස ධර්මානුකූලව විස්තර කරන්න නම් දැන් පුරුදු කෙනෙක් විදිහට පුරුදු පළපුරුදු කෙනෙක් විදිහට තමන්ගේම ඉස්ලාම් භාවනාවට ගිය දවස කල්පනා කරලා බලනකොට එයාට මේ ශුන්්‍යතා විහරණය හරහා දෙන අර්ථකථනය තමයි එදා මම පරියන්කයට ගියා මට කිසිම ආනාපානයක් අහුනේ නැහැ මට කිසිම සතියක් පිහිටියෙත් නැහැ මට කිසිම භාවනා ඉස්පාසුවක් තිබුණෙත් නැහැ නමුත් මම gedara හිටියනම් ඒ වෙලාවේ මගෙන් කයෙන් සතුම් මැරීම වරකම් කිරීම සහ කාමීච්ඡාචාරී ධාරයට යන වැඩ වෙන්න ඉඩ තිබුණා. නමුත් මම මේ ඉඳගෙන හිටපු ටිකේ කාය දුස්චරිතය මොනම කායික ක්‍රියාවක්වත් උනේ නැහැනේ. කාය තැම්පත් වෙලා තිබුණානේ. මේක පොඩි දෙයක්ද? මොන්නම කායික ක්‍රියාවක්වත් කරන්නේ නැතුව මට විනාඩි දෙක තුනක් ඉන්න පුළුවන් වුණා. එහෙම නැත්නම් 10 15ක් ඉන්න පුළුවන් වුණා. පැය භාගයක් ඉන්න පුළුවන් නම් ඒ කායික ක්‍රියා නොකර සිටීමෙන් ඇතිවෙච්ච ඒ කුසලතාවය. ඒ යෝගාචරය සමාදන් වෙන්නේ යා දක්ෂ යෝගාචරයක් වෙච්ච දවසේ මේ ශූන්‍යතාවියරණේ තේරුම් ගන්න දවසේ තමයි. එනතන් ඒ වෙලාවේ තේරෙන්නේ අනේ මම මේ ගෙදර හිටියනම් මේ වෙලාවේ මම ඇතින් පෑගිලා සතෙක් මැරෙන්න ඉඩ තිබුණා. මම දුන්නොත්ම දන්නේ නැති කෙනෙක්ගේ දෙයක් ගන්න ඉඩ තිබුණා. එහෙම නැත්නම් විෂම දර්ශන දිහා බලනකොට කාමයේ පහළ වෙන්න තිබුණා. නැත්නම් කාම මිත්‍යාචාර වෙන්න දැන් මේක හිතුනේ නැහැ. මේකත් වඩා බොහෝම ගැඹුරට තේරෙයි. ඉදිරි හිටියනම් කොච්චර සම්පප්පලාව කතා කරනවා. ඉදිරි හිටියානම් දෙමලිච්චෝ ආගේ. කච්ච කච්චේමනේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් කටකම දෙයියාවක් නැහැ. එක්ක කවුරන් කියන පච ආනෝ නැත්නම් කාටද පච කියනවා. දැන් අඩු ගානේ මේ හිටපු පැයි වෙන විනාඩි 10දී වචන කතා කරේ නැහැ. ඒකට වචී දුස්චරිතයක් නෙවෙයි වචී ක්‍රියාකාරකමක් උනේ නැහැ. මේ දෙක ඇති. මේ දෙකම ඇති මේ දෙක තමයි අවශ්‍ය කරන්නේ මනෝ සුචරිතෝ දුචරිතෝ බලපාන නිසා එක තැනක වාඩි වෙලා හිටියා. වචන කතා නොකර හිටියා. නමුත් හිතන්නේ යම් කිසි කෙනෙකුට තමන්ටම මට මෙහෙම විනාඩි 10ක් 15ක් ක්‍රියා නොකර නැත්නම් කායිකව චේතනාපූර්වක කය හසුරුවන්නේ නැතුව චේතනාපූර්වකව වචන හසුරුවන්නේ නැතුව ඉඳලා ඒක සමාදම් වෙන්න. කිරණ එක වෙනම දෙයක්. ඒක සමාදම් වෙන්න නැත්නම් ඒ සංජී භාවයටපත් වෙන්න කොච්චර ප්‍රගමනයක් වුණාට පස්සේද මේ සංජී භාවය ඇති වෙන්නේ කියලා. අන්න ඒ නිසා මේ බණ අහනකොට යම් කෙනෙකුට තේරෙනවා නම් මම ඉස්ලාම් වරද්ද වරද්ද කෝඩු ගතියට කෝල ගතියට ගිහිල්ලා අරණ්‍යගත වෙච්ච නිසා ශුන්‍යාකාරගත වෙච්ච නිසා රුක්මුලක් පුරුදු කරපු නිසා අද නම් මට විනාඩි 30ක් 40ක් ඉඳගෙන ඉන්න පුළුවන් අරමුණ අල්ලගන්න පුළුවන් ඉඳලා ඉල්ල සතියක් පිහිටනවා මේ තීරයට මේ හේතුනේ මම එදා ඒ කාය දුස්චරිත වලින් මගේ හිත ශුන්‍ය වෙලා තිබෙච්ච නිසා වචී දුස්චරිත වලින් මගේ හිත ශූන්‍ය වෙලා තිබුණා. හැබැයි මනෝ දුස්චරිත තිබුණා. ඒකට එයා දන්නවා කාය දුස්චරිත නෑ ශූන්‍යයි ඉංගින තියෙන බාධා නෑ. වචී දුස්චරිතෙන් ශූන්‍යයි ඉංගින බාධා නෑ. හැබැයි මනෝ දුස්චරිත තියෙනවා. ඒක දැන් පුංචි කරලා. මේ මනෝ දුස්චරිත වලට අඩු කරන එක තමයි සීලක ඉඳලා සීල ශික්ෂා ඉඳලා සමාධි ශික්ෂාට යනවා කියන්නේ. සීල ශික්ෂාව කියන්නේ කාය වචන දෙක කීකරු කර ගැනීම. ඊට පස්සේ අපි සීල ශික්ෂාව ඇති කරන බත් කාලා ගෙදර ඉඳලා බුදියා ගන්න පුළුවන්. නමුත් ඒක අතහැරලා ඊට පස්සේ සමාධි ශික්ෂාවට අවශ්‍ය කරන විදිහට මාතු මිගාර මාතු පාදාදීට යනවා. දැන් අරණ්‍යයකට යනවා. රුක්ක මූලගත වෙනවා. ශූන්‍ය ගණන 100 100ක්ම පරාදයි. නමුත් සීල ශික්ෂාවේ අංග සම්පූර්ණ පරිපූර්ණයක් පිරිච්ච ගතියක් තියෙනවා. එතකොට හොඳට තේරෙනවා කාය වචන දෙක තැම්පත් කරාට මනස දෝරේ ගලන. පුදුමාකාර අවිසිල්ලක් අවිසෙනවා. gedara hitiyatත් වඩා කැළඹිලි ගතිය වැඩි. කෝල ගති වැඩි. ඇවිස්සිච්ච ගත වැඩි. ඒ වුණත් මෙතන ශුන්්‍යතාවක් අන්තියක් තියෙනවා. කාය දුස්චර්ජුලින් අඩු ගතියක් තියෙනවා. වචී දුස්චර්ජුලින් අඩු ගතියක් තියෙනවා. මේක කවදාද අපි මේක සමාදම් වෙන්නේ? කවදාවත් සමාදම් වෙන්නේ අපිට හිතෙන්නේ අනේ මෙච්චර මහන්සියට ඇවිල්ලා හිටියට මට ධානා හම්බුන්නේ නැහැ මට මාර්ගඵල හම්බුන්නේ නැහැ මට අභිඥා හම්බුන්නේ නැහැ මට අරක නැහැ මේක නැහැ කියනවා මිසක් ආ මෙන්න මේ අගය කිරීම මේ තමන්ගේම පුංචි ඉදිරි පියවර හැකි සංඥාවෙන් බලන්න දන්නේ නැති කෙනා පුදුමාකාර දරස තත්වයකටපත් වෙන දලදරු තත්වයකට මානසික කායික ඇති වෙන නිසා බුදුරජාණන්සේ පළවෙනිම ශුන්්‍යතාවක් අන්තිය පෙන්නන්නේ හොඳට දන්න ප්‍රසිද්ධ නිකන් ආධුනික යෝගාවචරය පවා එකවරකට හරි අද්දකප දර්ශකයකින්. නමුත් ඒ යෝගාචරය ආධුනිකයෙක් වේවා මධ්‍යම වේවා ප්‍රවීණයෙක් වේවා ඒ කෙනා ඒ ලැබෙන ශුන්්‍යතාවක්කන්තිය බුද්ධහාමුදුරපව اگේ කරනවා. මොකද දන්නවා මෙතනින් තමයි හැබැයි වෙනස වෙන්න පටන් ගන්න. අපි සියල්ලංග සම්පූර්ණකම් හිටියෝ කවදාකවත් අතට බයින්නේ. ඒක වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා අපිට පුළුවන් ප්‍රමාණය කරන ගියාම බුදුරජාණන් කියනවා සබ්බ පාපස් ආකරණම් කියන එක සිද්ධ වෙනවා දැන්. කායික වාචසික අකුසල් කර්ම නොවීම සමාදන් වුණාට පස්සේ තමයි කුසලස්ස උපසම්පදා වෙන්නේ. තමගේ කුසලතාවයට එළඹ වාසය කරන්න පුළුවන් වෙන්නේ මේ කාලය ඇතුළත තමයි කාය දුච්චරිත උනේ නැහැ. මේ කාලය ඇතුළත මගේ වචී දුච්චරිත උනේ නැහැ කියන හැකි සංඥාවෙන් තමයි එයාට ගන්න පුළුවන් වෙන්නේ. එතකොට බුදුසසුන කියනවා තමන්ගෙන් ඇති වෙන චිත්ත මනෝ දුච්චරිත තියෙනවානේ. හිතට රාගය පහළ වෙනවා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දාදී පංච නිවර්ණ පහළ වෙනවා ඒක දන්නවා දැන් මම කාය දුස්චරිත නැති වෙනකොට වචී දුස්චරිත නැති වෙනකොට මේක ගොජ දානවා ඒක ස්වභාවිකයි ඒකට හොඳට හිත තියාගෙන ඉන්නකොට <clears throat> මතුවෙන චිත්ත tattය හැකි සංඥාවෙන් එතන යෝනිසු මනසිකාරේ එතන ශුන්‍යතාවක් අන්තිකමේට බැලුවොත් එයාට මේ මතුවෙච්ච චිත්ත tattwe හොඳට පැහැදිලිවම පේනවා. සපේලා කියන්න පුළුවන් මට ඒ වෙලාවේදී ගොඩක්ම තිබුණේ හිතවිලි ප්‍රශ්න. මට ඒ වෙලාවේදී වේදනාව වැඩිකම. මට ඒ වෙලාවේදී හද්ද බාධා ආදි වශයෙන් ඒ ඇති වෙන දේවල් වලට හොඳට බැහැගෙන පිරිසිදුව මෙන්න මේදී උණිය කියලා කියන්න පුළුවන් නම් ඒකට අපි කියනවා සාකච්ඡානුග්‍රහිතය කියලා කමඨාන් සුද්ධ කිරීම කියලා. එයා ඒක බොහොම ආඩම්බරෙන් කියන්නේ. මම ඉතින් කාය දුස්චරිතුනේ නෑ වචී දුස්චරිතුනේ නෑ නමුත් භාවනා කරගෙන ඉන්නකොට එක්ක අරමුණට හිත ගියා නැත්නම් අරමුණට හිත ගියේ නෑ මට හොඳට ඕ මෙන්න මේ විදිහ හිතවිලි මට වේදනාව මට සද්දාව කියලා එක සද්දයක්වත් එක හිතවිල්ලක්වත් එක වේදනාවක්වත් නොසලකා හරින එක අස්තර විස්තර අංජන ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග සීරම අල්ලා ගන්නවා අල්ලා ගන්න යා දන්නවා මම මේ වචී මනෝ දුච්චරිතයට හේතු වෙච්ච කරුණු හොඳටම දන්නවා. විස්තර සහිතව දන්නවයි කියලා කියන්නේ මගේ හිත හොඳටම කාය දුච්චරිත වෙලා නැහැ. කාය දුච්චරිතය ශූන්‍යයි. වචී දුච්චරිත ගිහිලා නැහැ. ඒකෙන් ශූන්‍යයි. ඒ වෙනුවට මනසේ පැවතිච්ච නීවරණ ටික හරි පැහැදිලි රිසර්ච් එකට ලියපු පේපර් එකක් වගේ හරියට කියන්න පුළුවන් මං ඉඳගත්තාම මට මේ මේ ටික උණයි කියලා ලැජ්ජාවක් එන්නේ නැහැ මොකද එයා දන්නවා ඒ ටික ගත්තේ ඊට වැඩිය ගොරෝසු කෙලෙස් ධර්ම දෙකක් අයින් කරලා කාය දුස්චරිත වචී දුස් අයින් කළා මනෝ දුස්චරිත ඇතිවිච්ච දේ පිළිබඳව පක්ඛන්දති පසීදති සම්තිත්‍ත්‍ති අදිමුච්චති කියන විදිහට කැඳේ ගලබිර වගේ කියයි මේ විදිහට ඔක්කොටම නම් හරියන්නේ නැහැ කවදාහකවත් කවුරුවක්වත් මම ආනපාන භාවනා කරන්න ගියා මට කිව්වේ මේ ඉඳගෙන ඉන්න කය දිහා බලන්ඩයි එමන්ක දිහා බලාිනකොට ආනපානිය හරි පිම්බීමක් කියලා හරි මතුවේ ඒක දිහා බලන්ඩයි කියලා නමුත් කිට්ටු කරගන්න හම්බුන්නේ මට ද්වේෂය මට රාගය මට නිජමත ආවා කකුල් දෙක පුදුම විදිහට වේදනාව දුන්නා එනතම මේ බාහිරේ හද්දනේ සමහර කංකරච්චලක හරියන්න හම්බුන්නේ නැහැ කියලා ඒ වෙන දේවල් තණ්හා මාන දිට්ඨි වලින් තොරව ඇති ඇතිය වාර්තා කරන්න නම් එයා අනිවාර්යයෙන් මේ වෙලාවේ කාය දුස්චර්ච නොතිබිච්ච එකේ විවේකය වචී වචී දුස්චර්ච නොතිබිච්ච එකේ විවේකය බුදුන් අපට පෙන්ලා දෙන තාලෙට තේරුම් ගත්ත කෙනෙකුට විතරයි මේ මනසේ ඇති වෙච්ච විස්තර ධර්ම කොටාශයක් විදිහට කමඨාන් සුද්ධ කිරීමක් විදිහට ස්වාධීන වார்த்தාවක් විදිහට දෙන්න පුළුවන්. නැත්නම් එයා හැම වෙලාවෙම වෛද්‍යුපත් කරන අයියෝ මෙච්චර මහන්සිලා මට පොඩ්ඩක්වත් ආනපනින්න හම්බුන්නේ මට අරක කරදර වුණානේ මේක කරදර වුණා කියන කනපින්දක් ජීවනක් තමයි තියෙන්නේ. ඒක කනපින්දම් ගන්න දෙයක් නෙවෙයි. මේක ඇස්පන අපිට දැකපු දෙයක්. හිත තිබ්බෙනම් ඉඳගෙන ඉන්න කය දිහා බලාපන් කියලායි ආනපානේ බලපන් කියලායි හිතේ නෑ. මේක ලැජ්ජාවට කාරණාවක් නෙවෙයි මේ ශුන්්‍යතාවක් අන්තිය දන්නවනම් එහෙම නැත්නම් මේ ශුන්්‍යතා විහරණය දන්නවනම් මේක දන්නේ නැති වුණොත් ඒක නා නිතරම අර බලාපොරොත්තු වෙච්ච தත්වෙමට හම්බුන්නේ කියන පෙරදිච්ච වැරදිච්ච බංකොලොත් වෙච්ච මානසිකත්වයෙන් කතා කරන්නේ. මෙන්න මේක තමයි කෙලේශයක් පිළිබඳව දෙන්න තියෙන හොඳම අර්ථකථනය. කෙලෙසෙන් කරන්නේ කොච්චර පිරිසිදු තත්ත්වයක් කරන් දුන්නත් කුණු ටික ගැන කතා කරනවා. වැරදිච්ච එක ගැන කතා කරනවා. වැරදිච්ච එක ගැන කතා කරනවා කට උල් කර කර චෝදනා කර කර කතා කර කර ඉන්නවා. හැබැයි කොච්චරක් පිරිසිදු දේවල් රාශියකද ඉන්නේ කියලා තේරෙන්නේ නැහැ. මෙන්න මේක වෙනස් වෙන්න ඕන. අපි අපි දැනගන්න ඕනේ අපි බුදුහාමුදුරුත් එක්ක වැඩ කරන ශාක්‍ය පුත්‍ර ශාක්‍ය දීතාවන් බව. අපි දැනගන්න ඕනේ මේ ලක්ෂ කෝටි ගණන් ඉන්න මිනිස්සුયો මෙච්චර සතුම් මරද්දි මෙච්චර හොරකම් කරද්දි ප්‍රසිද්ධියේ කාමීත්‍යාචාරය කරද්දි අපි givisagena ශික්ෂාපදවල පිහිටලා ආඩම්බරයෙන් අපි සතුම් මැරීම නොකරින්දලා තියෙනවා. අපි තම ආඩම්බරයෙන් දින දෙකක් කාලා හුඟා කාලා ජීවත් වෙනවා කියනවා. අපි ආඩම්බරයෙන් කාමීත්‍යාචාරයෙන් වෙන් වෙලා තියෙනවා. අපි කවදද මේ ගැන සතුටු අපි හැම වෙලාවෙම බංකොලොත් වෙච්ච කොම්පැනියක් රන් කරන කට්ටිය වගේ අර වර්ධිච්ච පරිචිද්ද වල කන කතා කරනවා. ඕනක තමයි කෙලෙස් වල අර්ථකථනය. මේ ගෙදර හිටියොත් කටකම දෙයියාකට පච කෙලින කට. වහගෙන පැයක් ඉන්නවා කියන කොච්චර පිනක් දපා. මේ ලෝකේ සද්ද දූෂණය කරන්නේ නැතු ඉන්න එක. අපි කවදද මේක ගැන සතුටු වෙන්නේ? අපිට හිතෙනවද කවදාද මේකට සතුටු නොවි ඉදිරියට යන්න පුළුවන් මේ කියලා? කවදාවත් බෑ. බෑ කියලා බැරියමලේ බෑ කියලා බැරියමලේ බෑ බෑ බෑ බෑ තමයි එළුවෝ වාගේ හැම වෙලාවෙම බෑ බෑ බෑ කියලා. මොකද ਸਰවඥාන්තර වෙනවා මේ යක්ෂයා මේ බෑ කිව්වට කොච්චර පියවර රාශියක් ඉදිරියෙන් තියලා තියෙන්නේ කියලා. ඒ කෙනාට කවදාකවත් තේරෙන්නේ නැහැ මොකද ਸਰවඥාන්තර බලන්නේ සම්පූර්ණ සිටියේ මේ මේ මනුස්සයා ඉන්න තැන. ඒ මනසට වෙන්නේ අපි මෙච්චර කැප කරගෙන ආව අනේ සත්ත පහකවත් මොකවත් හම්බුනේ නැහැ ධානයක් හම්බුනේත් නැහැ අභිඥත් නැහැ ආනාපානෙත් නැහැ මාර්ගඵලත් නැහැ විස්නත් පාඩුවේ බංකොලොත් කියලා. ඒ නිසා සරුවචනහන්සේ වගේ පශ්චාත්තාප වෙන පිරිසක් හම්බුෙච්චාම ක්‍රම හතරකට ඒ කෙනාට දිස්නයක් ලබා දෙනවා. තෙදක් ලබා දෙනවා. සන්දස්සේති සමාදපේති සමුත්තේජේති සම්පහන්සේති කියලා. එහෙනම් බුදුරජාණන්සේ කරන්නේ ඔබ සංසාර ගමනත් එක්ක බලනකොට අද හිතපන් බුදුන් දැකලා ඉන්නේ. නැත්තම් බුද්ධෝත්පාද කාලෙක ඉන්නේ. ඔබ හිතපන් ඔබට මනුස්සාත්ම භාවයේ හම්බෙලා තියෙන පෙර කළ පිනකට. ඔබ නිකමට හිතපන් ලෝකේ කොච්චර අංග විකල වෙච්චි මන්ද බුද්ධික කොච්චරක් ඉන්නද ඔබට මොකක්වත් නැහැ. ඔබට අංගපසක ඔක්කොම තියෙනවා. ඔබ හිතපන් ඔබට ඕන කල්යාණ මිත්‍රත් තියෙනවා. පැවිදි වෙන්න ඕන නම් පැවිදි වෙන්නත් පුළුවන්. සද්ධර්මයක් තියෙනවා. ඔය tie ඔක්කොම තියේදී මොනවා දු දෙන්න හැන්දනකම් කතා කරන්නේ. එහෙම ඉන්න අමන තකතිරු මරි මෝඩ පිරිස අතර උඹ මේ වෙනකොටවත් සීලයක පිළිතලා. හිතන්නේ සීලයක පිළිහිටපුවම අපි අයිති වෙන්නේ කොච්චර පුංචි සුළුතරයකටද කියලා. දුස්සීලකම ප්‍රසිද්ධිය කියාපාන අම්මනම් මරි මෝඩ දේශපාලනඥයන් අතර. තකතිරු ආර්ථික විශේෂඥයන් අතර සමාජ විද්‍යාඥයන් අතර අපි පැහැදිලිව කියන අපේ කිසිම දෙයක පාන එල්ලයක් නැහැ ආර්ථික ලාභයක් නැහැ සමාජයේ තත්ත්වයක් ඕනේ අපි සීලය රකින්නයි කියලා පොඩි සෙල්ලමක්ද අපි මේ සිල් රකින්නේ කවුරුත් පිනවන්නද නැත්නම් ආදායම්පත් දෙන්න ඉදහස වෙන ගහන පචද මෙව්වා එහෙනම් දැන් ගහකට නම්බුනාම ලබන්නද කවද අපි සන්තෝෂ වෙන්නේ කවදද අපි සන්තෝෂ වෙන්නේ? ඊට පස්සේ සමාදන් වෙච්ච සීලෙ මම විනාඩියක් රැක්කා. මෙච්චර මේ කෙලසිච්ච මේ විසම ලෝකයේ එක විනාඩිය සිල්ලක්යි කියලා කියන්නේ පොඩි සිල්ලමක් කියලා හිතනවා. අසුචි වලක ඉන්න පණුවෙක් සන්ලයිට් සබන් ටිකක් ගාලා නෑ වගේ. නාල ආයෙත් බහින්න කක්ක ගොඩේ තමයි. ඒත් අඩු ගානේ අසුචි වලක හිට පණුවෙක් ගොඩ ඇවිල්ලා නෑ වගේ. මෙවුවා මෙවුවා ලෝකේ තියෙන අසිරිමත්ම දේවල් ආශ්චර්යවත් දේවල් අභාග්‍යයකට වගේ යෝගාචරය කවදාකවත් සලකා බලන්නෙත් නෑ සමාදම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ මේක සම්දර්ශනය කරලා පෙන්නකොට විතරයි අපිට තේරෙන්නේ මෙච්චර දීර්ඝ ගමනේ අපි මෙතෙන් යනකම් ඇවිල්ලා තියෙන බුදුන්ගෙන් පිට ලැබලා නෙවෙයි අම්මා අප්පා අපිට කියලා නෙවෙයි අපේ යාළුවෝ කියලා නෙවෙයි අපේම තියෙන ලොකු තෙදකින් අපි මෙතෙන් ඇවිල්ලා තිනවා ඒක ඒක අසත්පුරුෂයෙකුට පාපතරයෙකුට අකල්‍යාණ මිත්‍රයෙකුට පේන්නෙම නෑ මොකද මේ අසත්පුරුෂකම කියලා කියන්නේ හොඳ නොදකින්නකම කල්‍යාණ මිත්‍රත්වයක් නැති කියලා තියෙන්නේ පවුමයි දකින්නේ අපි වට කරගෙන ඉන්නේ සම්පූර්ණ අසත්පුරුෂෝ වට කරගෙන ඉන්නෙම දුස්සීලෝ ඒගොල්ලන්ගේ නම්බුනාල ලැබෙනවා කියන්නේම තට්ටු වෙලා ඉවරයි ඒ නම්බුනාම කිව්වල හම්බුනා නම් ඉවරයි ගණන් ගන්න නැතුව ඒගොල්ලන්ගෙන් කොන් වුණයි කියලා කියන හොඳම ලාභේ. සරුවචෙන් සඳහන් කර තිනවා අහං නාගෝ සංගාමේ ඡාපාතෝ පච්චතන්තරං අතිවාක්‍යං තිතික්කිස්සං දුස්සීලෝහි බහුඥානි මම යුදට වන් නැත කුසී. දුන්නෙන් විහිදීන ඊතල විඳිනවා මොකද දුස්සීලෝයි බහුඥාන බොහෝ ධනය දුස්සීලයි. ඒ මිස බුදුහාමුදුරණත් ගහනවා දේවදත්තටත් ගහනවා අසුචි වලටත් ගහනවා රත්තරන් වලටත් ගහනවා උණ්ඩ කිසි චාරයක් නැහැ මම මොකටද ඕකට ගණන් හදාන්නේ මම මොකටද ඔයගෙන කනගාටු වෙන්නේ මම එහෙව් ලෝකේ මම ඔක්කොමලා පිළිබඳව සලකලා මං සතුම් මරන්නේ මං හොරකම් කරන්නේ මම කාමීත්‍යාචාර කරන්නේ සමාදන්ව රකින්න සීල අපි විනාඩියක් රැක්කනම් ඒ මනුස්සයර තේනවනේ විනාඩියක් දැකපු එක විනාඩි දෙකකට ගෙනියන්න මට පෞරුෂත්වයක් තියෙනවා කියලා නමුත් හිතෙනවාද විනාඩියකටත් රැක්ක බව අනුමෝදන් නොවි. උඩ විනාඩි දෙකකට මේක ලොක් කරන්න බෑනේ. කදාවත් බෑ. ඒ නිසා මේ ශුන්‍යතා වක්ඛන්ති කියලා කියන්නේ අපි දැනටමත් ඔසවා තබලා ඉතියි. අපි දැනටමත් දැහැින උසස් තැනක ඉන්නේ. මම මේ නම්බුවක් ඇති කරලා දෙන්නවක්වත් එහෙම නැත්නම් මේ සුදුණු ගන්න කරනව නෙවෙයි අපි කෙලස් එක්ක සලකලා කතා කරනකොට සිල්වතයි කියලා කියන්නේ පහ වේවා අට වේවා නව වේවා 10 කොයි සීලේ වුණත් එකයි. ඒ සීලේ රැකගෙන රකින්නවා නම් ඒ මිනිස්යා පිළිබඳව දෙවියෝ බ්‍රහ්මයෝ පවා පුදුමාකාර ගෞරවයක් කරනවා එන්නේ ඒ සිල් රකින්න අමනය අර. ඌට තේරෙන්නේ නැහැ. ඌ ඒකට අයියෝ මට මීට වැඩි ලොකු සීලයක් ගන්න තිබ්බනේ. කී කියා යට නොලැබිච්ච දේවල් ගැන තැරෙනවා. ඌට කවදාකවත් ඔය ශුන්්‍යතාවක් අන්තයක් හම්බෙන්නේ නැහැ. ශුන්්‍යතාව විහරණයක් හම්බෙන්නේ නැහැ. නිසා සරුවචන ඉස්ලාම කරන සම්දස්සේදී සම්දර්ශනය කළ පින පුතේ ඔබ දැන් මෙතන මයි ළඟට එනකොට මෙච්චරක් වැඩ කරගෙන. නමුත් සරුවචනහන්සේ ඒක ඒ තරමටම දන්නවා මූ මේ කවදා සමාදම් වෙන්න දන්නේ නැහැ. ඒ නිසා දෙවෙනියට ගන්න සමාදම් කරනවා. උඹේ මතක තියාගනින් දැන් ඔබ බුදුන් ඉදිරි පිට ඉන්නේ. මතක තියාගනින් ඔබට අංග පුලාවක් සහිත මනුස්සකම දැනටමත් හම්බෙලයි තියෙන්නේ. මතක ධානය උඹට ඕන නම් වර්තමානයේ හිත දැන්ුණත් ගන්න පුළුවන් ක්ෂණ සම්පatti උඹ යතේ තියෙන්නේ. මතක තියාගන්න උඹට ඇහෙන බණ තියෙනවා ලෝකේ. මතක ධානය උඹට පූර්වදර්ශ සත්පුරුෂෝ ඉන්නවා ලෝකේ. මතක ධානය උඹට ඕනෙලාගේ පැවිදි වෙන්න පුළුවන් කියලා එයාට ඒක සම්දර්ශනය කළ සමාදම් කරනකොට තෙදවත් වෙලා එනවා. ඒ බුදු තෙදට මේ කියන අපි මේ වෙනකම් මෙතෙන් ආපු ඒ ගමන බුදුන්ගේ අදිෂ්ඨානයක් මිස අපේ බලපුරුම්කාරකමට ආඩම්බරයට කරගත්ත දෙයක් නෙවෙයි. බුද්ධෝත්පාද කාලයක් නොවුනනම් අපි කොහෙද? මේක බුද්ධෝත්පාද කාලයක් නොවුනනම් අපි කොහෙද? ඒ දවසක් ලොකු ස්වාමීන් වහන්සේ ඇඳේ ඉඳගෙන ඉන්න ගමන් කියනවා මොකද්ද ඔය උරතලයක් ඉවරච්ච වෙලාවක අනේ නම ශාසනයක් නොතිබුණා නම් අපි වගේ මිනිසුන්ට මොකද වෙන්නේ කියලා. දැන් මහානගමක් නොතිබුණා නම් මං වගේ කොට කරන්නම බිස්නස් එක ගන්නෑ. දන්නේ එච්චරයි. ඒකට ඉතින් කට අර වහන අඬ අර පාන මං කෑ ගැහුවට මහානගම නැතුව මට මොන දේ දුන්නත් මං පරාදයි. ඒක මම මගේ ජීවිතේ අවුරුදු 36 වෙනකන් දැකලා තියෙනවා මොන දෙයක්වත් මට බෑ. ඒ නිසා මහානකමක් හැදිලා තිබුණ නැත්තම් මං එනකොට ලෝකෙ මේ මහානකම කියන එක තිබුණ නැත්තම් මං වගේ මිනිහෙකුට මොකද උම්මලයකට පොද්දකට දාන්න උම්මලකට කෑල්ලකට මගේ වටිනාකමක් නැහැ. සාහසනයක් තිබුණින්දනේ අපි මේ දේ කරන්නේ. ඒ ශාසනයේත් අම්මා අප්පා වේවා සංතර බුද්ධකට හරි වේවා අපි ඒකට ඇදිලා ගිහිල්ලා බොහෝ දිනා කරනවා ගෙනෙන්නේ අපි අපකප වෙලා යම් ප්‍රමාණික සීලක පිහිටලා යම් ප්‍රමාණික සමාජයට නැඹුරු වෙලා යම් ප්‍රමාණයට විපස්සනා නැඹුරු වෙලා පරිසරය සකස් කරගෙන ආපු එක සමාදන් වෙනවනම් අපි සියලු දෙනා ශක්තිති රජපැටව වගේ. අපි ශාක්‍ය සිංහයෝ. නමුත් අපි දැන් නිකම්ම බලු සිංහයෝ වෙලා. උදේ ඉඳලා හැන්ද වෙනකන් අඬහව ගන්නවා අරක නෑ මේක නෑ අර කෝණ විප්ලව කරනවා උද්ඝෝෂණ කරනවා මොකටද මේ බල්ලෝ ගන්න අසුචි ටිකක් නෑ කිය. බල්ලෝ අසුචි කාට සිංහයෝ කන්නේ නෑ. සිංහයාට බය වෙන්න දෙන්නේ නෑ අසුචි නෑ අයියා. ඒ නිසා අපි හරියට දන්නවනම් බුදුහාමුදුරුවෝ පෙන්නන සම්පූර්ණ චිත්‍රයට සාපේක්ෂව මෙන්න සම්දර්ශනය මෙන්න සමාදම් කරවි. බුදුහාමුදුරුවෝ සමාදම් කරලා පිනවා උඹලා උඹ උතෙන්ද ආවේ ඔබට ඉන්නකොට ගොඩාක් කුසස්තත් එක්ක ඉන්න මිනිස්සුත් එක්ක බලනකොට දුස්සීලොත් එක්ක බලනකොට තිරිසනුත් එක්ක බලනකොට දෙයියොත් එක්ක බලනකොට බ්‍රහ්මත් එක්ක බලනකොට යක්කුත් එක්ක බලනකොට ප්‍රේතොත් එක්ක බලනකොට නමු පුතේ නමු දුවේ උඹලා කදාකත් උක සමාදන් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන්සේක සමාදන් කරනකොට බුදු ගුණ Tamanට තේරෙනවා මේ මන් තුළින් ක්‍රියාත්මක වෙන්නේ බුදුහාමුදුරන්ගේ ආංශික ශක්තිය. බුදු කෙනෙක්ගේ තියෙන යම් යම් ශක්ති වර්ගයක් මේ සංසාර ගමනේ ඇදෙන මං වගේ නරපණුවෙක් ගාව ටිකක් තියෙනවා. අපි දන්නේ වෙන එක gediya පිටින් මෙන්න ඕනේ, කෙලින්ම බුදු රැස් වී දෙන්න ඕනේ, 18 රියන් වෙන්න ඕනේ, උඩින් යන්න ඕනේ, අනුන්ගේ හිත් බලන්න ඕනේ. මේ කුණු හරප වගේක් කවුද අපි ඔළුවට දාලා අපිට හම්බෙච්ච ටික අගේ කරන්න දන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන්සේ සම්දර්ශන කළ සමාදම් කරනවා. ඒ නිසා බුදුරජාණන්සේ මේ සමාදම් කරවීම සඳහා තමන් වහන්සේගේ ජාතක කතා ගෙන අරපාන. තමන් වහන්සේගේ මනුස්සකම මමත් ඔය වගේ තැන්වල ඉඳලා තියෙනවා. මටත් මෙන්න මෙහෙම වෙලා තියෙනවා කියලා කියනකොට අර මනුස්සයා කියනවා අනේ එහෙව් වෙච්ච කෙනෙක් අද බුදු වෙලා. ඉවරයි. එතකොට ප්‍රශ්නේ ඉවරයි. මට හොඳට මතකයි මම ඉස්ලාම් පැවිදි වෙච්ච දවසේ. නෑ දෙපත් දෙකක් ගන්න නැති වුණා. ඒ දානශාලා විස්තරහා සිවුර අඳිනවා මම දැන් එන සීරියක් දැන් තියෙනවා. අලුත්ම පැවිදි වෙච්ච ගමන් සිවුර අඳිනකොට අපි දෙවුර වහලා අඳින්නේ පල්ලෙහාට එන්නේ. දැන් මම හොඳටම ඇඳලා ෆික් කරලා බලනකොට තනි උරේට ඇඳලා. දැන් ගිරියත් කහන්න කිට්ටුයි. ඒක පාට මත මතක් වුණා දැන් ඔන්න බරක් දගෙන තියෙන කියලා බලනකොට ඥානන්ද සාන්තේ ළඟටලා ඉන්න මම දැනගත්තා මට දැන් ඩොක්කක් කනිනවා කියලා මං කියලා කිව්වා ස්වාමීන් වහන්සේ බලන්නකො වෙච්ච වැඩි මේ දිවුර වහන්න කියලා. ඇන්දට මොකද තීරියස් කමට ඇඳලා තියෙන්නේ තනි උරේට අහලා තියෙන්නේ කියලා. එසේ නිසා hinaලකව මටත් ඔක වෙලා තියෙන ආයසුතුන් කියනකොට මගේ තිබුණ ටෙන්ෂන් එක හේම බැලලා ගියා. මටත් ඔක වෙලා තියෙනවා. සිලිලාරේට වෙනවා. ඒක දෝෂයක් නෙවෙයි කුහුරුතලයක්. ඉතින් ඒ වගේ බුදුජානනාංශය කියනවා පුතේ දුවේ උඹ වගේම තමයි මම මේ බෝධිසත්ව සම්භාර පුරන කාලේ ඔය බොය කියන වැරද්ද මට අරින් අනන්ත වෙලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ මට පුතු වෙන්න පුළුවන් වුණා. උඹ තමයි ඕක ඔළුවේ තියාගෙන ඕක පිළිකාවක් කරන තැවෙන්නේ. ඒක නිසා සමාදම් වෙනවා. ඒ නිසා අපි ළඟ තියෙන පින් ටික අපි මේ ගෙනව අරගෙන ආපු ඉදිරි ගමන ගැන සමාදම් වෙනවනම් අපිට නිවන් ඕනේ නෑ. අපි දැනටමත් ඉන්නේ ඒ දිහාට ඔළුව දාලානේ. එන්ජන්සෙන් කතාවල කියනවා කොහේ උඹ හිටියත් මතක තියාගන්න උඹ නිවන කරා යන ගමනේ මාස්ටර් මැද ඉන්නේ. හරිය ලොක්ක මෙයා පොඩ්ඩක් නෙවෙයි ඔක්කොමලා ඉන්නේ එකම ගමනේ. ඒ නිසා හරියට මෙයාට කෙනෙහිලි කරන්න යන්න එපා. ඒ හැම කෙනෙක්ම අමාරු සංසන්දනයක් සමතුලිතතාවය රැකගෙන ඉන්නේ. ඕහොම මරම්පලයක්. විශේෂයෙන් උඹට කරන්න තියෙන මුල් ටික වැඩ ඉවරයි. දැන් මේ ගොඩනැගිල්ලේ අද ඔය ෆවුන්ඩේෂන් එක දැම්මට පස්සේ ගොඩනැගිල්ල හදන එක මොකද්ද? දඩබඩ දඩබඩ ගාලා පොළවේ මට්ටමන ගත්තට පස්සේ ගොඩනැගිල්ල හැදුවට පස්සේ ඕක පේනවද? නෑ. ওই ටික පේන්නේ නෑ. ඕනේ තට්ටු ගානක් ගහන්න ගහපු ෆවුන්ඩේෂන් එක යට කරගෙන තමයි ගොඩනැගිල්ල එන්නේ. ගොඩනැගිල්ල බොහොම ජාටුවට තෙදට හිටියට ඔකේ වැඩ කැහැල්ල තියෙන ෆවුන්ඩේෂන් එකේ. ෆවුන්ඩේෂන් එක හරියට දැම්මනම් ඕනේ තට්ටු ගානක් ගහදැයි. එහම ෆවුන්ඩේෂන් එක අගේ වෙන්නේ අගේ ආඩම්බරයට යන මොකද පොළොව යට තියෙන. ඒ නිසා අපි මේ අද ඉන தത്വෙදී සම්දර්ශනය කරලා බැලුවොත් සමාදම් වෙන්න ගියොත් අපි මේ නොලබපු දේවල් ගැන කනගාටු වෙනවට වැඩිය කොච්චර කාය දර්ශ චිත්ත දර්ශ වලින් අපි ශූන්‍යද කියලා බැලුවොත් ඉතුරුලා තියෙනවා. ඒක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ අහිංකර ප්‍රදේශේ වැඩි. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ සමුත්තේජේ ඊට පස්සේ කියන පුතේ උඹ ඔතන හිටපන් ඔක හොඳයි ඔක දක්ෂයි. හැබැයි මෙතෙන් යනකයි යන්න තියෙනවා. ඊට පස්සේ පරිතද කරපන්. වරින් යන්න මාත් එක කියලා සමුත්තේජනයක් කරන් දෙන කියන්නේ අර දෙදක් කරන් දෙනවා. ඔබ දැන් සීලේ යම් ප්‍රමාණයක් අරන් තිනවා. ටික ටික සමාධිය පිළිබඳ හැඟීමක් තියෙනවා. පුංචි සමාධිය නම් මදි. ඔබ තව ටිකක් මෙන්න මෙතෙන් යන්න ඕන. ඔගිල්ලල විපස්සනාට නගන්න ඕන කියලා අර තමන් ඒ කෙනාට යකි සංඥාව දීලා තෙද ගන්නවලා සමාදම් කරවලා තමයි ඊගාව පාඩම්පත්ති අතර දෙන්නේ. කවදාවත් වටන්නේ හොඳට මතක තියාගන්න ධර්මය හෝ සංඝයා හෝ සරුවච්චන් වහන්සේ කිසිම කෙනෙක් මොනම හේතුවක් නිසාත් වටන්නේත් නැහැ චෝදනා කරන්නේත් නැහැ මේ ශාසනය වරතොලා ගත්ත මිනිස්සු විශාල සදාචාර සම්පන්න වෙන්න හදලා සදාචාරවාදීන් වෙලා අනුන්ගේ වැරදි තමන් දැක දැක තමන්ගේ වැරදි දැක දැක පුදුමාකාර කටුකෝල් ජීවිතයක් ගත කරනවා. කවුරු වැරද්දක් කරුවත් හිතනා කරගන්න. තමන් වැරද්දක් කරුවත් හිතනවා කරගන්න. ඉතින් මේ මනුස්සයා ගත කරන්නේ කටුවත්තක් දූවිලි බාරක ඇදගෙන යන වගේ පුදුමාකාර කලබලයක. මේක සුන්දර ගමනක් මේකදී. බුදුජානක කීර්තින මේක සුගතයි. උන්වහන්සේට සුගත කියලා නම තියෙනවා මෙච්චර කටුක ජීවිතේ hina වෙවි යනවා මම මෙතෙක් කල් ආවෙත් කාගයක්වත් කර පිටට කොට වෙලා නේ මම මෙතෙක් ආවා මේක අමාරු හරිය තව ඉස්සරහට තියෙන හරිය මම hina වෙවි යනවායි කියලා කියන එකයි බුදුගණගේ බෝසත්ත්වයන් වහන්සේගේ තියෙන ගතිය එදා උන්වහන්සේගේ ಗುಣ නමෙන් එකක් තමයි සුගත කඩාවත් චරිචුරු ගෑවේ නෑ මම උඩත් තියන්නවා බුදුජානකගේ ඇඳ පුචිච්චක් වෙන්න ඇතර දුෂ්කර ක්‍රියා කරනකොට උනත් ඇස් දෙකේ තියෙන තෙද අන්තිමට බොක්ක අත ගන්නට පිටත ගෑවෙන තරමට ගෙවිලා. ඇස් දෙකේ බලන්න බලාපොරොත්තු සුන් වෙලා නැහැ. අපිට මේ මැස්සෙක් වහනකොට ඉක්කොම බලාපොරොත්තු සුන් වෙලා ඉවරනේ. කැස්සක් අහිනකොට ඔක්කොම ඉවරනේ. අල්ලපු ගෙදර ප්‍රශ්නයක් වෙනකොට නැත්නම් බබාට ගෙහැම්බිරි තනන රම්මට උනනේ. අම්මා මැරෙනකොට දරුවා මැරිලා ඊට කලින් අම්මා මැරෙනකොට ටෙලිග්‍රෑම් එනකොට දුවට හાર્ට් ඇටැක්. අයියෝ මෙහෙම නරිවන්දන් එක්ක මෙහෙම නරපණුවොත් එක මොන ගමනක්ද? ඒ නිසා කියකිය මේ ගීයන්ගෙන් වෙන්වීම නැත්නම් මේ ගෑනුන්ගෙන් පිරිමින්ගෙන් වෙන් වෙනවා කියන්නේ මේ ගී කාමභෝගින් වෙන්වීම පුදුමාකාර සාන්තිය. මොකද මේගොල්ලෝ කුණු කරදර දුක් කරද එකතු කරන රේක්ක වගේ. කුයි හරි කුණු කන්දලයක් අරගෙන දැන් ළඟ ඉන්න කටියෙත් ගන්නවා. මට නම් මම නම් වැලමිටෙන් අනින්නේ තෝත් මක බෑවිය කුණු කන්දලෙත් මක බෑවිය මට ඕනේ නැහැ. එහෙම දෙයක් අහන්නත් ඕනේ නැහැ, දකින්නත් ඕනේ නැහැ. මොකද හරි සුලබයිනේ. <clears throat> අනුගේ වැරදි හොයන එක තමන්ගේ වැරදිට පශ්චාත්තාප වෙන එක ඔකේ තියෙන ප්‍රතිපදාව. <clears throat> නැත්නම් ඔකේ තියෙන ආඩම්බර වෙන්න දෙයක්. එකකටවත් මායින් කරන්න බෑ. මායින් කෙරුවොත් අපි ලැබපු ශූන්‍ය භාවය අපිට කාදාත් අගේ කරන්න බෑ. ඊට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ ඉතුරු වෙලා තියෙන ටිකක්. බුල්ඩෝසරෙන් අයින් කරන්න පුළුවන් හරි දවලෙන් අයින් කරන්න පුළුවන් අයින් කරලා තියෙන දැන් කන් හැන්දෙන් ගන්න ටිකක් තියෙනවා ඉතින් ඕක මොකද්ද ඒකට කියන්නේ මගේ බාධාවෙන් ඔලිය අලියක්කට ඉන්දියාප්පයක් මොකද්ද ඔය කාලා දාන එකයි තියෙන්නේ ඒකත් ඉතින් එක කම්බරලා කන්න ඕනේ ඔච්චර අලිය කිතුල් ගන්න එක කිතුල් පිටින් දියප්පයක් මොකද්ද අලියට ඒ නිසා අපි කාලා තියෙන කැමනත් එක බලන්න ඉස්සරහ තියෙන බොහොම සුළු වැඩක් හැබැයි ඒකට අවශ්‍ය වෙන මේ හැකි සංඥාව මේ ශූන්‍යතාවේ හරහා එහෙම නැත්නම් ශුන්‍යාව ශුන්‍යතාවක් හන්ති කියන එක හරහා බැලුවොත් ඕනම කෙනෙකුට භාවනාවට බෙලමිලා සතුටින් වෙන කෙනෙකුට නිවනේ සුන්දරත්වය නිවනේ පිරිච්ච ගතිය නිවන කියන හුදකලාව නිවන කියන විශ්‍රාමය දැනටම 100%ක් විඳින්න පුළුවන් කිසිසේත්ම කවුරු හරි කිව්වොත් එහෙම නෑ තමුන්ස තම නිවන් දකින්න එකට ප්‍රශ්නයක් නෑ බෑ බෑ ජොලි ඉන්නවා ඒක හම්බෙයි මං වගේ කෙනෙකුට නිවන් හම්බෙන්නේ දඟාට හම්බෙන්නේ අපි වගේ මෙහෙම යෙදිලා ගත කරන්නේ නැති කෙනෙකුට අපි අස්සයට චිට් එක දාලානේ තියෙන කොයිලහට අස්සය ගහයි. චිට් එක දාපු නැති මිනිස්සුන්ට අස්සය වදින්නේ නැහැ. අපි කොහොමඩක් බැලුණාන ගමනේ චිට් එක දාලා තියෙන්නේ. අපි ඒක ලියලා ගත කරනකොට මේ බණ ඇහෙනකොට මට එන්නේ ਸਰවඥයන් අපිට කොච්චරක් මේ නිවනේ තියෙන හුදේකලාව, මේ නිවනේ තියෙන විවේකය, මේ නිවනේ තියෙන විශ්‍රාමකම මේ දැන් අතට ගෙනල්ලා දෙනවා. ඊළඟින ඔබ කරගත්ත මේ තාක් කරගත්ත ටිකට සතුටු සාමීචියා ඊළ කරන්න තියෙන ටික ප්‍රමාණ කරපන් ඒකල බලපන් කරන්න තියෙන කොච්චර පොඩි දෙයක්ද කියලා. හරියට රත්තරන් භාණ්ඩයක පිට ගෑවිච්ච කච්චල් ටික වගේනේ. රත්තරන් භාණ්ඩයේ තියෙන ඝනකමත් එක බලන කච්චල් කියන එක මනින්න බැරි තරම් පුංචි තට්ටුවක් නේ. ඕක මැක්කුවේ නෑයි කියලා රත්තරන් වටනකම අඩු වෙන්නේ නෑනේ. ඕක ගින්නේ දාලා වතුර දාලා මදිනකොට ඕක කච්චල කපලා යනවා. ඒක නිසා රත්තරන් විකුණන විසි කරන්න ඕනේ නෑනේ. හැබැයි ඒකට නිකම් බෑ. ක්‍රමික වැඩපිළිවෙලක් තියෙනවා. ඉස්සරහට දරුවචන් වහන්සේ මෙවැනි වාතාවරණය සකස් කරගත්තට පස්සේ ඒ කියන්නේ මාතුක මා මේ මිගාර මාතු පාසාදී අස්සයෝ අලි හරක් වෙලඹු නෑ දන්නවා. කාමභෝගී ස්ත්‍රී පුරුෂයන් නැති බව දන්නවා. මිල මුදල් නැති බව දන්නවා වගේ තමන් මේ තික්කල් අයින් කරගත්ත මේ කාමයට ලෝකයට සම්බන්ධ දේවල් බන්ධන කපාගත්ත එක දන්නවනම් දැන් යෙදිලා ඉන්නේ භික්ෂුන් වහන්සේලාත් එක්ක <clears throat> මේ ටිකයි මට කරන්න ඕන කියලා දන්නවා කියන පසුබිම සකස් වුණාට පස්සේ ඒ උපමාවම නැත්තම් ඒ රූපක මාර්ගයෙන් සරුවචනාසේ ඉස්සරහට යන හැටි මේ හැකි සංඥාව ගත්තට පස්සේ ඊටු සූක්ෂම කෙලස් කපාගෙන ඉදිරියට යන හැටි අන්තිම දක්වා මේ සූත්‍රය විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ ඇත්තටම මම වෙලා ගත්තේ ඒකට අවශ්‍ය පසුබිම මානසික පසුබිම සකස් කිරීම පිළිබඳව බුදුරජාණන්සේ කොච්චර උනන්දුයෙන් ආධුනිකයෙක්ගේ පැත්තෙන් බලලා එහෙම නැත්නම් හීනමානී ඇති කෙනෙකුගේ පැත්තෙන් බලලා කොච්චර අම්මා කෙනෙක් දරුවෙක් කෙරෙහි කරුණාවෙන් බලනවා වගේද ප්‍රඥාව ඉදිරිපත් කරන්න ඇයිලාදී කරුණාවෙන් හොඳට යාට කිරිපෝලා මානසිකත්වයක් හදලා දෙනවා. අදලා කියනවා වැරදිච්ච පරිචිද්ද වලන කතා කරන්න එපා. වැරදිච්ච පරිචිද්ද වලන කතා කිරීම කියන්නේ කෙලෙස් වලට කිරිපෙවීම. කෙලෙස් වලට පොහොර දැමීම. ඔබට හරි ගිය හොඳ ටික විතර බලපං කියලා. ඉතින් දේශන අවසන් කරමින් මම කැමැති කියන්නේ මේකට තමයි මෛත්‍රී භාවනාව කියන්නේ. මෛත්‍රී භාවනාවේ බුද්ධාගමේ තියෙන අර්ථකථනය තමයි සුභ පරමාහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි ඉදපඤ්ඤස්ස බික්ඛුනෝ උත්තරින් අපට විඥාන්තස්. මහණේ ජීවිතයේ තියෙන හොඳ පැත්ත, සුබ පැත්ත විතරක් බලපන්. සුභය පරම කරගනින් සුභ වර්මහම් භික්කවේ මෙත්තා චේතු විමුක්ති වදාමි. සුභය පැත්ත බලන එක තමයි චේතු විමුක්තිය. මෙත්තා චේතු විමුක්ති කියන්නේ ඉදපඤ්ඤස්ස භික්කුනේ මේ සාසනයේ ප්‍රඥාවන්ත භික්ෂුව උත්තරින් අපට විඥාන්ත. නිවන් දකිනාතෙක් උඹට තියෙන එකම සංහිඳියා මොකද්ද? ජීවිතේ හොඳ පැත්ත බලපන්. ලැබපු හොඳ ටික බලපන් උඹ නරක බලන හැම වෙලාවෙම ද්වේෂය වඩනවා මෛත්‍රියට හානි කරනවා. එතකොට උඹ කරා මෛත්‍රියට එන්න විදියක් නැහැ. ඒ නිසා හැම පැත්තම හොඳ පැත්ත බලපන්. හොඳ පැත්ත බලලා සන්තෝෂ වෙලා ඵලයන් තන්ත්‍රසලා යනකොට ඕනේ අභියෝගයට මුහුණ දීගෙන තමන්ගේම අත්දැකීම් ටික තමන්ගේම ක්‍රමසහ විදි පාවිච්චි කරමින් ඉදිරියට උපක්‍රම හොයන්න පුළුවන්. ඒ දේ දිගටම සරුවචන් වහන්සේගෙන් එහෙම නැත්නම් තමන්ගේ ගුරුවරයාගෙන් එහෙම නැත්නම් අත්නිම්මිතෙන් බලාපොරොත්තු වෙන්න වෙන්න වෙන්න හිත දීන වෙනවා. තමන් තුලින් තෙදවත් කරගන්න පුළුවන් නම් එnde end end ඒ බුද්ධ ගුණ දහම් ගුණ සංඝ ගුණ සීල ගුණ තමන් තුලට එන නිසා මේ ශූන්‍යතාවය නැත්නම් ශුන්‍යතා වාසය ඒකට කියන්නේ මේ ශුන්‍යතා විහරණය නැත්නම් ශුන්‍යතා වක්ඛන්තිය කියලා කියන්නේ නිකම්ම නිකං හොදු යෝනිසමංස්කාරයක් විතරයි අපි ළඟ දැනටම තියෙන එක දිහා හැකි සංඥාවෙන් කරගන්න කරගනිමි කියන සංඥාවෙන් බලන්න පටන් ගැනීමයි. ඉතින් මේ මතින් අපි හෙට බලාපොරොත්තු වෙමු කොහොමද ਸਰවඥාන්සේ අපිට මේ assume තැනකට අපි යොමු කරවන්නේ කියලා. ඉතින් ඒ නිසා ශීල දිනාට මේ ධර්ම කොටාසේ තමන් කෙරෙහි හොඳ මෛත්‍රියක් ඇති කර ගැනීමටත් ඒ වගේම තමන් කරගෙන ආපු වැඩ පිළිබඳව තමන්ම සතුටු සමාදන් වෙන අදහසින් සතිය වඩා ගැනීමටත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා සීල දිනාට ශනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා